සැබැවින්ම අසිරිමත්ය ඒ සම්බුදු සමිඳුන් අච්චරිය අද්භූත සූත්‍රය ශ්‍රද්ධාවන්ත පින්වතුනි සසරේ ඇවිදගෙන ආපු ඉපිද ඉපිද මැරමින් ආපු මේ ගමනේදී මේ ලැබූ මනුෂ්‍ය ජීවිතය ලොකු වාසනාවක් උරුම කරගත්තු එකක්. ඒ වාසනාව තමයි අපට ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන අසා දැනගෙන උන්වහන්සේ ගැන චිත්ත ප්‍රසාදය ඇති කරගන්න පුළුවන් වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා එක්තරා අවස්ථාවකදී දිව්‍ය ලෝකයේ දෙවිවරු ආයුෂ ඉවර වෙලා චුත වෙන්න ලං වුණාම ඒ දෙවිවරු ඇඳගෙන ඉන්න දිව්‍ය සලුපිලි කිලුටු වෙනවා. මල් මාලා පර වෙනවා. ඇඟෙන් දහඩිය ගලනවා. දිව්‍ය සැපයේ හිත පිහිටන්නේ නැහැ. එතකොට අනිත් දෙවිවරු දන්නවා දැන් මේ දෙවියා චුත වෙන්නයි යන්නේ. මේ දෙවිවරු මෙයාව වට කරගන්නවා. වට කරගෙන කියනවා දෙවිය දැන් ඔබ චුත වෙන්න ළඟයි. ඔබ දැන් යන්න ස්වර්ගයට. එතකොට දෙවියන් ස්වර්ගය කියලා සැලකුවා මිනිස් ලෝකය. ඊට පස්සේ දෙවිවරු කියනවා ඔබ ස්වර්ගයට ගිහින් උතුම්ම ලාභය ලබන්න. බුදුරජාණන් වහන්සේ තෝරලා දෙනවා ඒක. උතුම්ම ලාභය ශ්‍රද්ධා ලාභයයි. පින්වත් මහණෙනි දෙවියන් උතුම්ම ලාභය කියලා සලකන්නේ මිනිස්්‍ය ලෝකයට ආවට පස්සේ ඒ මිනිස් ලෝකයේ උපන් මිනිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි බලවත් චිත්ත ප්‍රසාදයක් ඇති කරගන්නවා නම් ශ්‍රද්ධාව ඇති කරගන්නවා නම් අන්න ඒ ශ්‍රද්ධා ලාභය තමයි උතුම්ම ලාභය ඊළඟට ඒ දෙවිවරු කියනවා ඔබ ඒ උතුම්ම ලාභය ලබාගෙන ඒ උතුම්ම ලාභය තුල ස්ථාවර වෙලා ඉන්න මේ ලෝකයේ කිසි දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට වෙනස් කරන්න බැරි විදිහට ඔබ ඒ ශ්‍රද්ධාව තුල පිහිටන්න ස්ථිරව පිහිටන්න එතකොට ඒ ශ්‍රද්ධාව තුල ස්ථිරව පිහිටනවා කියන්නේ සෝවාන් වීම ඔන්න ඔය කරුණු ටික තමයි චුත වෙන්න ලං වුණ දෙවියන්ට දෙවිවරු කියන්නේ දැන් අපිට ලැබිලා තියෙන දේවල් දෙවියන් විසින් ස්වර්ගය යයි වර්ණනා කරන ලද මිනිස් ලෝකයේ දැන් අපි ඉන්නවා. දෙවියන් විසින් ලාභයක් කියලා වර්ණනා කරන ලද ශ්‍රද්ධාවට දැන් අපි පැමිණිලා ඉන්නවා. ඒ ශ්‍රද්ධාව තුර ස්ථාවර වෙන්න කියන කරුණට නුවණැති අය පැමිණිලා ඉන්නවා. පින්වත්නි ඒ ශ්‍රද්ධාවේ ස්ථාවර වෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි ඇති විචිකිච්ඡාව නැති වෙලා අවබෝධයෙන්ම චිත්ත ප්‍රසාදය ඇති වෙලා මේ ධර්මය තුල යම් කිසි කෙනෙක් සෝවාන් වුණොත් එයාගේ ජීවිතේ දුක් වලින් 99.99%ක්ම ඉවරයි. එහෙම හිතන්න කාරණාවක් තියෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ මුං ඇට තරමේ පුංචි ගල් කැට හතක් පේලියට තිබ්බා. පේලියට තියලා විශාල දෙවන්ත හිමාල පර්වත රාජයා ගැන බුදුරජාණන් වහන්සේ අහනවා. සෝවාන් වුණොත් විඳින්න තියෙන්නේ මෙච්චරයි. පින්වත් මහණෙනි මේ මුංගට තරමේ ගල් කැට හත වගේ කී ගුණයක් මේ මහා විශාල හිමාල පර්වතයේ විශාලද? කී ගුණයක් ලොකුද? භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපට නම් මේක කොයි තරම් විශාලද කියලා ප්‍රමාණ කරලා කියන්න බැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් සෝතාපන්න වුණොත් එයා අවසන් කරපු දුක මේ මහා පර්වතය වගේ. එයාට විඳවන්න තියෙන දුක මේ මුං ඇට හත තරමේ ගල් කැට හත වගේ. එතකොට සියයට ගණනින් බැලුවොත් එහෙම සෝතාපන්න වුණ කෙනෙකුට විඳවන්න තියෙන දුක සියයට එකක්වත් නැති තරම්. එතකොට බලන්න එබඳු දෙයක් මේ ඉපදි ඉපදි මැරමින් එන ගමනේදී අපට ලබා ගන්න ඇත්නම් ඒක අනෙක් සියලු දේවල් වලට වඩා අපේ ආරක්ෂාව පිණිස අපේ රැකවරණය පිණිස අපිට පිළිසරණ පිණිස හේතු වෙන්නේ නැද්ද? හේතු වෙනවා. මෙයින් අපට පැහැදිලිව පෙනෙනවා මේ ලෝකයේ අනෙක් මොනවා කළත් ස්ථිරව විසඳුම තියෙන්නේ මාර්ගඵල ලැබීමෙන් විතරයි. වෙන කිසිම වෙලාවක අපට ස්ථිර විසඳුමක් කරා යන්න ලැබෙන්නේ නැහැ. මේ නිසා අපට ඒ සඳහා යන්න තියෙන දුර්ලභ මඟක් පෑදුනා. ඒ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවල් අහන්න ලැබෙනවා. නවාංග ශාස්ත්‍රූ ශාසනය කියන්නේ පින්වතුනි ඒ බුදුරජාණන් වහන්සේ ගැන අපි දැනගන්නේ බුද්ධ දේශනාවලින්. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී මේ දේශනාවල් කොටස් 9කට පසක් වෙලා ගොනු වෙලා තිබුණා. ඒ කොටස් නවයට කියන්නේ නවාංග ශාස්ත්‍රූ ශාසනය කියලා. ඒ තමයි සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉති උත්තක, ජාතක, අත්භූත ධම්ම, වේදල්ල ඉතින් මේවායින් දැන් අපි මේ නවාංග ශාස්ත්‍රීය ශාසනයට අයිති දේවල් කතා කරනවා. සුත්ත කිව්වේ සූත්‍ර දේශනා. ගෙය්‍ය කියන්නේ ගාථා සහිත දේශනා. වෙය්‍යාකරණ කියන්නේ ගාථා නැති දේශනා. ගාථාවලට අයත් වෙන්නේ ගාථා වලින්ම කළ දේශනා. උදාන කියන්නේ ප්‍රසාද සංවේග අවස්ථාවල් වලදී බුදු මුවින් નિરાයාසයෙන්ම නිකුත් වන ධර්මයන්. ජාතක කියන්නේ උන්වහන්සේගේ පෙර ජීවිතය ගැන සඳහන් තොරතුරු. අද්භූත ධම්ම කියන්නේ බුදුවරුන්ට අදාළ වූ ආශ්චර්ය අද්භූත දේවල්. වේදල්ල කියන්නේ ප්‍රශ්නෝත්තර ධර්ම සාකච්ඡා. මේවායින් තමයි ඒ ධර්මය සමන්විත වෙලා තියෙන්නේ. පුදුම සහගත දේවල්. ඉතින් මේවායේ අවධානය යොමු නොවුණු කාරණයක් ගැන මතක් කරන්න මම කල්පනා කළා. ඒ තමයි අద్භූත ධම්ම. ආශ්චර්ය අద్භූත කරුණු. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය හරි ආශ්චර්යයි. අద్භූතයි. පුදුම සහගතයි. පින්වත්නි මේ ලෝකයේ පුදුම සහගත දේවල් කීයක් තියෙනවද? අපේ නහන්න ඉස්සර වෙලා පුදුම සහගත දේවල් හතක්ලු අටක්ලු පුදුම සහගත දේවල්. චීන්නු දැන් තාප්පයක් බැන්දා. ඒකේ පුදුම සහගත දෙයක් තියනවද? ගලෙන් ගල තියලා ගොඩ නගන්න බැරි මොකක්ද? ඕකේ මොකක්ද තියෙන පුදුම සහගත දේ? පුදුම සහගත දේ තමයි මේ භද්‍ර කල්පයේ මේ යුගයේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුතු බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වීම. මෙන්න ඒ ආශ්චර්ය අద్භූත කරුණු. ඉතින් උන්වහන්සේ ආශ්චර්ය අద్භූත කාරණා ගැන උන්වහන්සේම දේශනා කරනවා. ආශ්චර්ය අద్භූත ධර්ම සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තුන්වන කොටසේ තමයි ඒ දේශනාව සඳහන් වෙන්නේ. භික්ෂූන් වහන්සේලා එකතු වෙලා කතා වෙනවා. ආයුෂ්මතුනි මේ බුදුරජාණන් වහන්සේලාගේ ස්වභාවය හරිම ආශ්චර්යයි. මහා 이르දිමත් පුදුම සහගතයි. අද ඉන්න මේ කිසිවෙක් නොදන්නා කාලයේ වැලිතලාවෙන් වැසී ගිය අතීතයේ බුදුරජාණන් වහන්සේලා ගැන මතු කර කර අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා නොවේ. කවුරුත් දන්නේ නැති අසිරිමත් දේවල්. මේක අහගෙන හිටපු ආනන්ද හාමුදුරුව කියනවා ආච්චරියා චේව ආවුසෝ තථාගතා අච්චරිය ධම්ම සමන්නාගතාච අබ්බූතා චේව ආවුසෝ තථාගතා අබ්බූත ධම්ම සමන්නාගතා ചാති ආයුෂ්මත්නි තථාගතයන් වහන්සේලා ආශ්චර්යයි ආශ්චර්ය ධර්මයන්ගෙන් යුක්තයි අද්භූතයි අද්භූත ධර්මයන්ගෙන් යුක්තයි. ඉතින් මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේට දැනගන්නට ලැබුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද ඔබ ආශ්චර්ය අద్භූත කාරණා අහලා තියෙනවා නේද තථාගතයන් වහන්සේ ගැන එසේය ස්වාමීනි මම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් තමයි ඒවා අහලා තියෙන්නේ පෙරම්පුරා බෝසත්පුතු තුසිතපුරෙන් බැස මම අහලා තියෙනවා බෝසතාණන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකයේ ඉපදුනෙත් මනාකොට සිහි නුවණින්මයි කියලා. තුසිත දිව්‍ය ලෝකයේ ආයුෂ ඇති තාක් ඉඳලා ඒ තුසිත දිව්‍ය ලෝකෙන් චුත උනේත් මනාකොට සිහි නුවණින්ම යුක්තව චුත වෙලා අර මෑණියන්ගේ මහා මායා දේවියගේ කුසේ පිලිසිඳගත්තේත් සිහි නුවණින්මයි. ආශ්චර්ය අద్භූත කාරණා පුදුම විදිහට ඒක රාශී වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය වටා ඒ මෑණියන් දිහා බැලුවා. ඒ මෑණියන්ට ආයුෂ තියෙන්න ඕනේ බෝසතාණන් වහන්සේ පිළිසිඳ ගත්තාට පස්සේ මාස 10යි දවස් 7ක්. ඒවා ඔක්කොම ගානට එකතු වෙලා එන්න ඕනේ. මුළු ලොවම කම්පා වුණා. බොහොම සිහිනුවණින් යුතුව බෝසතාණන් වහන්සේ ඒ මහා මායා දේවියගේ කුසේ පිළිසිඳ ගත්තා. ඒ පිළිසිඳ ගන්න වෙලාවේ මේ ලෝකයේ මේ මහ පොළව කම්පා වුණා. ඝනාන්ධකාරයෙන් පිරි ලෝකාන්තරික නරකයේ පවා එළිය විහිදිලා ගියා. ආශ්චර්ය නැද්ද? සැබවින් මාශ්චර්යයි. ඒ මෞකුසේ පිළිසිඳගත් දවසේ ඉඳලා ප්‍රകൃතියෙන්ම බෝසත් මාතාව පන්සිල් රකින්න කෙනෙක්. එතුමියගේ අතින් සතෙක් මැරෙන්නේ නැහැ. සොරකමක් කරන්නේ නැහැ. වැරදි කාම සේවනයක් තව පුරුෂයෙකු කෙරෙහි රාග සිතක්වත් හට අරගෙන නැහැ. බොරු කියවෙන්නේ නැහැ. මත්පැන් මත්ද්‍රව්‍ය අහලකවත් ගන්නෙ නැහැ. ප්‍රകൃතියෙන්ම සීලවන්තයි. ආශ්චර්ය අద్భుත දේවල් මේ. මහා මායා බිසෝන් කුස දස මසක්ම වැස. එතකොට ඊළඟ එක තමයි මේ අම්මා මේ බෝසත් මාතාවගේ කුසේ දරුවා වැඩෙති ඒ අම්මා දරුසරතල් බලන්නේ දරුවා මව් කුසේ සිටිද්දීමයි. මව් කුසේ ඉන්න දරුවත් එක්ක මේ අම්මා කතා කරනවා. මේ අම්මත් එක්ක දරුවා කතාබස් කරනවා. දරුවව පේනවා. අම්මා දරුසුරතල් බැලුවේ දරුවා මව් කුසේ සිටිද්දී ආශ්චර්යයි. බෝසත් මාතාව තුලත් ආශ්චර්ය මතු වෙනවා. එතකොට බලන්න මේ බෝසත් මාතාව තුලත් ආශ්චර්ය ඇති වුණා. ඒ ලුම්බිනි සල්වනයට ගියපු දවසේ සාල වනෝද්‍යානයේ සිරි නරඹමින් මේ අම්මා එවිදගෙන යද්දී මේ අම්මට තේරුණා අමුත්තක්. මේ අම්මා හිටියේ සල් ගසක් ළඟ. මේ අම්මට සල්ලත්තක් අල්ලා ගන්න ඕනේ වුණා. ඒ අම්මා අත ඉස්සුවා සල්ලත්තකට. අත උස මදි. මොකද උනේ? අත පාත් වුණා. ආශ්චර්ය නැද්ද? එව්වා තමයි ආශ්චර්ය. සිහින් දිය දහරකින් බෝසතුන් නැහැ වුණා. ඒ වෙලාවේ බෝසත් මාතාව සල් අත්ත පාත් වෙලා අල්ලගෙන හිටගෙන ඉඳිති. බෝසතාණන් වහන්සේ මිනිස් ලොවට බිහි වුණා. ඒ මොහොතෙත් මහ පොළව කම්පා වුණා. ලෝකය පුරා දෙවියන්ගේ දේවානුභාවයේ ඉක්මවා ගිය ආලෝකයක් පැතිරී ගියා. ඒ සැනකින්ම මේ දෙපැත්තෙන් දියදහරා දෙකක් අහසට පැන නැංගා. උල්පතක් ඇති වුණා. එක පැත්තකින් අහසට වතුර පාර විදිනවා. රස්නේ උල්පතක්. රස්නේ වතුර. ඒ රස්නේ වතුරෙන් මේ අම්මයි පුතයි නෑ වෙනවා. මේ උල්පත් දෙක තිබිලා තියෙනවා පින්වතුනි අවුරුදු දහසක්. එතකොට හියොන් සියන් කියන සංචාරක භික්ෂුව ක්‍රිස්තු පූර්ව 5 වෙනි සියවසේ ලුම්බිනියට යද්දී ඒ උල්පත් දෙක තිබිලා තියෙනවා. මුලින්ම මහා බ්‍රහ්මයා තමයි උන්වහන්සේව අතට ගත්තේ. ඊට පස්සේ සතරවරම් දෙවිවරු අම්මාගේ අතට බෝසත් පුතා දුන්නා. වැඩියා සත් පියොම් මතින් මහා පුදුම ලෙස අම්මා දරුවා අතට ගන්නකොට දරුවා අතින් ලිස්සලා බිම හිටගත්තා. හිටගෙන මොකද කළේ? උතුරු දිශාවට පියවර හතක් ඇවිදගෙන ගියා. පියවර හතක් ඇවිදගෙන ගිහින් අහස දෙසට ඇඟිල්ල දිගු කරලා ගාතාවක් ප්‍රකාශ කළා. අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්ති මා ජාති නත් තිදානී පුනබ්බවෝති මේ වගේ මහා ගැඹීර වූ ප්‍රකාශයක් මේ දරුවා කළා මේක දැනුනේ මේ ලෝකයට විතරක් නෙවෙයි පින්වතුනි රාජතුමාට සම්බන්ධ රජ මාලිගාවට යන එන ඊර්ෂිවරයෙක් හිටියා අසිත කියලා එදා මේ අසිත හිටියේ දහවල් කාලයේ ගත කරන්න ගිහින් තවතිසා දිව්‍ය ලෝකයට දැන් බලන්න ඒ කාලයේ මිනිස්සුන්ගේ තත්වය එතකොට. අසිත ඍෂිවරයා දහවල් කාලයේ විවේකයෙන් ගත කරන්න හිතාගෙන ගිහින් තිබුණේ තවතිසා දිව්‍ය ලෝකයට. දිවා විවේකය ගත කරන්නේ තවතිසාවේ. තවතිසා දිව්‍ය ලෝකයට ගිහිල්ලා විවේකයෙන් ඉන්නකොට මහා ප්‍රීතිഘോഷාවක් ඇහෙනවා. බැලින්නම් දෙවිවරු දිව්‍ය සලු එහාට මෙහාට කරකවමින් විසිල් ගසමින් ප්‍රීති ഘോഷා කර කර නට නටා ප්‍රීති උත්සවයක් මේ ආසිත ඍෂිවරයා ඒ දෙවිවරු ළඟට ගිහිල්ලා කියනවා පින්වත් දෙවිවරුනි හරි පුදුමයි මේ තරම් කලකට මා දැකලා නෑ සුර අසුර යුද්ධෙන් අසුරයන් පරදවා සුරයන් ජයගත් දිනේදිවත් මා දැකලා නෑ මෙවැනි ලොමු දහ ගැන්වෙන ආකාරයේ ප්‍රීති උත්සවයක්. මොකක්ද මේකට හේතුව? අර දෙවිවරු එක හඬින් කෑ ගහලා කියනවා. පින්වත මේ ලෝකයේ උතුම්ම මැණික මේ තුන් ලෝකය දකිනා දහම් ඇස ලෝකයේ මහා අනර්ග මනුෂ්‍ය රත්නය අන්න කපිලවස්තුවේ ලුම්බිනි සල්වනයේ පහළ වුණා. ඒ උන්වහන්සේ මේ මහා භද්‍රකල්පයේ ලෝකය එළිය කරන මහා බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා චතුරාර්ය සත්‍ය ධර්මයේ නම් වූ ධර්ම චක්‍රය ලෝකය පුරා පතුරවා හරිනවා කියලා හඬ නගලා කිව්වා. අසිත තාපසයා හරීම ප්‍රීතියටපත් වෙලා දිව්‍ය ලෝකෙන් නික්මිලා සැනකින් මනුෂ්‍ය ලෝකයට ආවා. දෙතිස් මහ පුරිස ලකුණින් යුතු බෝසත් බිලිඳු කුමරා ඇවිල්ලා කෙලින්ම ගියා රාජමාලිගයට රාජතුමනි පුත්‍රවණක් ලැබුණා කියලා ආරංචි මමත් කැමති ඒ දරුසිඟිත්තාව බැහැ දකින්න හොඳයි ස්වාමීනි කියලා රජ්ජුරුවෝ අරගෙන ආව බෝසතාණන් වහන්සේ බෝසත් කිරිකැටිය අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා පෙන්නකොට මේ පොඩි දරුවාගේ කකුල් ගිහිල්ලා රැඳිලා හිටිය අර අසිත ඉර්ෂිවරයාගේ ජටාවේ. ඉර්ෂිවරයා මේක හොඳ නිමිත්තක් කියලා කල්පනා කරලා. රජතුමනි මගේ දෑතට දෙන්න ඔය දරු සිඟිත්තා කියලා ඉර්ෂීන් වහන්සේගේ දෑතට ගත්තා. රන්වන් පාටින් බබලන නිල්වන් පාට ඇස් ඇති දරු සිඟිත්තා. එකින් එක බැලුවා. මහා පුරුෂ ලක්ෂණ පේනවා. නිල් පාට ලොකු ඇස්සෙදි දරු සිඟිත්තෙක්. කිති කැව්වා. පුංචි කට ඇරලා සිනාසුණා. උඩු ඇන්දේ දත් 20යි යටි ඇන්දේ දත් 20යි. වීසති වීසති සේත සුදන්තෝ. චූටි සිරිපතුල් බැලුවා අතට අරගෙන. රෝස පාට සිරිපතුල්. චක්ක වරංකිත රත්ත සුපාදෝ සැප් ලකුණින් යුති සිරිපායුග. පුංචි ඇඟිලි බැලුවා. පුංචි දිග ඇඟිලි. ඊළඟට බලනකොට බලනකොට පේන්න ගත්ත ටික ටික මහා පුරුෂ ලක්ෂණ. දරු සිඟිත්තා දිහා බලලා ප්‍රීතියෙන් hina වුණා. දරු සිඟිත්තා රජුරුවන්ගේ අතට දුන්නා. ඊට පස්සේ අඬන්න ගත්තා. රජ්ජුරුව ඇහුවා ඉර්ෂිතුමනි ඇයි ඔබ වහන්සේ hina වුනේ? ඇයි ඔබ වහන්සේ ඇඬුවේ? රාජතුමනි මට මේ බුදු කෙනෙක් පහළ වෙලා චතුරාර්ය සත්‍ය ධර්මය නම් වූ ධර්ම චක්‍රය පවත්වද්දී දකින්න වාසනාව නෑ. මං එතකොට මැරිලා. මං ඒ ගැන තමයි ඇඬුවේ. බලන්න කොයි තරම් ආශ්චර්යජනකද? කුමක්ද සැබෑම ප්‍රශ්නය? ඒ සිද්ධාර්ථ කුමාරයා අවුරුදු 29 දී මේ මනුෂ්‍ය ලෝකයේ කිසි කෙනෙක් හිතන්නේ නැති විදිහට ජීවිතය ගැන හිතලා ඉවරයි. ඒ ගැන තේරුම් අරගෙනත් ඉවරයි. කාටවත් අවබෝධ නොවුන දේ මිනිසයාගේ ප්‍රශ්නේ මොකක්ද කියලා අවබෝධ කරගෙනත් ඉවරයි. ඒ තමයි උපන් සත්වයා ලෙඩ වෙනවා. ජරාවටපත් වෙනවා. මැරෙනවා. කෝ මේකට විසඳුම? අවුරුදු 29 දී අබිනික්මන් කළා. චන්නට කතා කළා. චන්න අපි දැන් යන්න ඕනේ. මේ ලෝක සත්වයාගේ විමුක්තිය උදෙසා. මට මේ මාලිගාවෙන් අවසර අරගෙන යන්න නෑ. මෙහෙම හරි මම යන්න ඕනේ. දිවා රෑ දෙකේම හැම දොරටුවකම දොරටුපාලයෝ රැකවල්ලාගෙන ඉන්නවා. එදා රාත්‍රියේ දොරටුපාලයෝ හොඳටම නිදි. අශ්වයා පිටේ නැගලා යනකොට අශ්වයාගේ කුර පොළොවේ වදිනවා ශබ්දය ඇහෙන්නේ නැහැ. ආශ්චර්ය නැද්ද? ආශ්චර්යයි. ඒ හැම දොරටුවක්ම වහලා තිබුණේ. එදා යනකොට දොරටු ඇරලා අන්තිමේදී උන්වහන්සේ අනෝමා ගඟෙන් එතර වෙලා ගිහි බන්ධන ඉවත් කරලා ශ්‍රමණයන් වහන්සේ නමක් බවට පත් වුණා. කාගේවත් විසඳුමක් නැහැ. විසඳුමක් හොයාගන්න Tamanම වෙහෙස මහන්සි වුණා. දුෂ්කර ක්‍රියා කළා. නිවන සොයා විඳිනා දුක කවුරුද දන්නේ? අපි නම් වැඩිම වුණොත් කෑම නැතිව ඉඳී දවස් 5ක් සතියක්. ඊට පස්සේ අපිව කවුරු හරි එක් කරගෙන යන්න ඕනේ. නැත්නම් අපිට ඇවිදගෙන යන්න බෑ. නමුත් බෝසතාණන් වහන්සේ හිමද අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා. කොච්චර ශරීරය කෙට්ටු වුණාද කියන්නේ බඩ අත ගාද්දි කොඳු ඇටපේලිය අතට අහු වෙනවා. දැස් දෙක යටට ගිලුණා. ලිම් පතුලක තියෙන වතුර ටිකක් වගේ. මේ හිස් කබල සම්පූර්ණයෙන්ම වේලිලා ගියා. වේලිච්ච ගස් ලබු ගෙඩියක් වගේ. ශරීරයේ මවිල් කුණු වෙලා අතට ආව අත ගාද්දී. අපේ වාසනාවට ලෝකයේ වාසනාවට බෝසතාණන් වහන්සේගේ අන්තිම ආත්මභාවය නිසා ජීවිත ආන්ත්‍රාවක් සිද්ධ වුණේ නැහැ. ඒකත් ආශ්චර්ය නැද්ද? ආශ්චර්යයි. බෝසතුන් බුදු උනේ මේ වෙසක් පොහො දිනේ. වෙසක් පුන් පොහෝ දවසක් ආවා. උන්වහන්සේ කාටත් සොයාගන්න බැරි දෙයක් සොයාගත්තා. ඒ තමයි මේ ඇස, කන, නාසය, දිව, කය, මනස තියෙන කම් දුක් තියනවා. මේකෙන් නිදහස් වෙන්න ඕනේ. නිදහස් වෙන්න බෑ. නිදහස් වෙන්න දෙන්නේ නෑ කෙනෙක්. සේනා සහිත මාරයා. එහෙම කෙනෙක් ඉන්නා බව සොයාගත්තා. අවබෝධ කරගත්තා. එයත් එක්ක කතා බස් කළා. හඳුනාගත්තා. වෙසක් පුන් පොහෝ දවසේ ඒ සේනා සහිත මාරයාව පරාජයට පත් කළා. මේක ආශ්චර්ය දෙයක් නෙමෙයිද? කොතරම්ම ආශ්චර්යයිද කියන්නේ උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණදා සම්මා සම්බුද්ධත්වයට පත් උනේ යම් රුක්ෂයක් සෙවණේද? ඒ රුක්ෂය පවා බෝධිය බවට පත් වුණා. ඒ රුක්ෂය පවා බෝධි රුක්ෂය යන නම ලැබුණා. ඊට පස්සේ ඒ බෝධි රුක්ෂයේ පවා ආශ්චර්ය නැද්ද? ආශ්චර්ය තියනවා. සිරි මහා බෝ සමිඳුන් වැඩ සිටින මේ පින්බිම මිහිඳු මහ රහතන් වහන්සේ පණිවිඩයක් යවුවා. සංඝමිත්තා භික්ෂුණියත් එක්ක ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවකුත් වඩම්මවන්න කියලා. ධර්මාශෝක රජතුමා තම දියණියට කිව්වා. පින්වත් භික්ෂුණිය, අයියන්ඩිය පණිවිඩයක් එවලා තියෙනවා. ලංකාවට වඩින්න කියලා. පිය රජතුමනි මම යන්නම් කිව්වා. මොග්ගලී පුත්තතිස්ස මහ රහතන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. ගිහින් කිව්වා. ස්වාමීනි ශ්‍රී මහා බෝධීන් වහන්සේකින් ශාකාවක් එවන්න කියනවා. බෝධි ශාකාවක් කොහොමද යවන්නේ? රජ්ජුරුවෝ රන් තහඩුවකින් පාත්‍රයක් නිම කළා. නිම කරලා දඹදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේ යට ඒ පාත්‍රයට පස් දාලා සකස් කළා. රහතන් වහන්සේලා වැඩ සිටියා. ලංකාතලයේ බුද්ධ ශාසනය පිහිටනවා කියලා ප්‍රකාශයක් අපි අහලා තියෙනවා. මේ නිසා මේ දක්ෂින ශාඛාව 이르දි බලයෙන් කැපිලා පිහිටාවා කියලා. ඒ දක්ෂින ශාඛාව 이르දි බලයෙන් කැපිලා ඒ පාත්‍රයේ පිහිටියා. ඊට පස්සේ ඒ දක්ෂින ශාඛාව පාත්‍රය සමග අහසට පැන නැග්ගා. වලාකුලකින් වැහිලා ගියා දවස් 7ක්. ස්තුති පූජා පැවැත්වුවා. හත්වෙනි දවසේ ඒ බෝධීන් වහන්සේ පාත්‍රය සමග පහළට වඩිද්දී මුල් ඇදලා. අන්න ඒ බෝධීන් වහන්සේ තවමත් අනුරාධපුර උඩමළුවේ ජීවමානව වැඩ සිටිනවා. ආශ්චර්ය නැද්ද? ආශ්චර්යයි. දන්ත ධාතුන් වහන්සේගේ ආශ්චර්යය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. ඒ හැම අස්තියක්ම දෙවිලා ගියා. දෙවිලා ගිය අස්ති අතර ඉතුරු වුණා අස්ති. ඒවාට අපි කියනවා ධාතුන් වහන්සේලා කියලා. දන්ත ධාතුන් වහන්සේ කලිඟු රට සදහැවත් බෞද්ධයින් ඒ දන්ත ධාතුන් වහන්සේ නමක් වන්දනා කර කර ඉන්නවා. එක මිත්‍යා දෘෂ්ටික රජ කෙනෙක් නිନ୍ଦා අපහාස කරන්න ගත්තා. මේ පිරිස එකතු වෙලා ඇටයකට වඳිනවා. අරන් වරෙන් කිව්වා. ඔය දත් ඇටේ මම කුඩු කරලා පෙන්වන්න. දන්ත ධාතුන් වහන්සේ වැඩැම්මුවා. මේ රජ්ජුරුව මොකද කළේ? ලොකු කුළු ගෙඩියක් අතට ගත්තා. කිනිහිර මත දන්ත ධාතුන් වහන්සේ තිබ්බා. අදින් පස්සේ උඹලා මේ ඇටේට වැඳලා ඉවරයි කියලා අර කුළු ගෙඩිය උස්සලා ගැහැව්වා. අර දන්ත ධාතුන් වහන්සේ ආදාහනයේදී දැවුණු ඇටවලට අයිති දන්ත ධාතුන් වහන්සේ අර කිනිහිර ඇතුළට கிඳා බැස්සා. රජ්ජුරුව කුළු ගෙඩිය වීසි කළා. මවිල් කෙලින් වුණා. දාඩිය ගලන්න ගත්තා. මොකක්ද මේ ආශ්චර්ය? ඊට පස්සේ මල් සුවඳ දුම් පූජා කරා. කිනිහිර ඇතුළට ගිලා බැස දන්ත ධාතුන් වහන්සේ යාලි තහසට පැන නැංගා. රැස් විහිදුවමින් වැඩ සිටියා. අන්න ඒ දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්නෙත් ලංකාවේ. ආශ්චර්ය නැද්ද? ආශ්චර්යයි. සත් සමුදුර කැළඹුණත් නොකැළඹුණ බුදු පිළිම මෑත භාගයේත් මෙවැනි ආශ්චර්ය දේවල් දෙකක් වුණා. එකක් තමයි මහා සාගර රළ පෙළ මේ යකඩ කඳන් පෙරලගෙන රේල් පීලි අඹරවාගෙන පෙරලි පෙරලි යනවා. මේ රළ පෙළ ගිහිල්ලා මුහුදට ආපසු යනකොට ගෙවල් දොරවල් බඩු මුට්ටු තිබිච්ච තැනක් හොයාගන්න නෑ. නමුත් ඔය අතරේ මේ පාර අයිනේ හිටවලා තිබුණ පොඩි පොඩි මැටි බුදුපිළිම වහන්සේලා එහෙම්මම වැඩ සිටිනවා. මට ඉස්සර හිතුනේ නෑ මේ බුදු පිළිමවල මෙවැනි ආශ්චර්යයක් තියනවා කියලා. පස්සේ අපට හිතන්න පැත්තක් විවෘත වුණා. මොකද ආශ්චර්ය අద్භූත දේවල් ගැන අපේ අවබෝධයේ මදිකම. බුදු රැස් විහිදී රටම එළිය කළ එතකොට ඔය වගේම ළඟදි දෙයක් වුණා. ඒ තමයි බුදු පිළිම වලින් රැස් විහිදුණා. සමහරු කිව්වා ඒක නිකන් රැස් කියලා. පිළිමේ බුදු වෙන්නත් රැස් විතරක් නිකන් රැස් වෙන්නත් විදිහක් නැහනේ. මට මේක ආරංචි වෙද්දි මම ලංකාවේ හිටියේ නෑ. මට ආරංචි වෙද්දි මම කිව්වා බොහොම හොඳයි මේක. නමුත් බුදුරජාණන් වහන්සේව දකින්න තියෙන්නේ ධර්මයෙන්මයි. හැබැයි ධර්මයෙන් දකින්න බැරි වෙච්ච අයට හිත පහදවා ගන්න අවස්ථාවක් ලැබුණා. මං කල්පනා කළා මේ ගැන විස්තර වශයෙන්. මේක මාර බලයක් වත්ද? මං බැලුවා. නෑ නෑ. ඇයි ඒ? මාර බලවේගයකින් බුදු කෙනෙක් කෙරෙහි හිත පහදවන්න දෙයක් වෙන්නේ නෑ. මාර බලවේග හැමතිස්සෙම තියෙන්නේ ඒ ශ්‍රද්ධාව විනාශ කිරීමට මිසක් ශ්‍රද්ධාව උපදවන්න නෙවෙයි. එහෙමනම් මේක මාර බලවේගයක් නෙවෙයි. දේවානුභාවය ඉක්මවා ගිය බුද්ධ අනුභවය. මේක දේවානුභාවයක්ද? නෑ නෑ. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගියපු දෙයක්. බෝසතාණන් වහන්සේගේ ජීවිතයේදී සිදු වෙලා තියෙනවා. මව් කුසේ දරුවා ඉපදෙද්දී දරුවා බිහි වෙද්දී ඒ නිසා මේක දේවානුභාවයකුත් නෙවෙයි. මේක බුද්ධානුභාවයමයි. නමුත් මේක හිතන්න වාසනාව තිබුණ අයට ශ්‍රද්ධාවට එන්න වාසනාව තිබුණ අයට ඒක ගැටලුවක් නෑ. ශ්‍රද්ධාවේ පිහිටන්න බැරි වෙච්ච එක්කෙනා හැම තිස්සෙම අනිත් එක්කෙනා කියනකම් බලන් ඉන්නවා ශ්‍රද්ධාවේ පිහිටුවන්න. එහෙම නැද්ද? අසවලා කියන දේ අනුව තමයි අපි මේක තීරණය කරන්නේ කියනවා. හැම තිස්සෙම එක්ක මම කියනකම් බලාගෙන ඉන්නවා. නැතිනම් වෙන කෙනෙක් කියන එකක් ගැන බලාගෙන ඉන්නවා. ශ්‍රද්ධාව කියන එක එහෙම එකක් නෙවෙයි. ඒක Tamanගේ එකක්. ඒක අනුන්ගේ එකක් නෙවෙයි. ඒ ළඟට ආපු වාසනාවට පයින් ගහපු අයත් හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ගැන කල්පනා කරලා බුදුගුණ ගැන හිත හිතා සතුටු වෙන්න තිබුණු අවස්ථාව බොහෝ දෙනෙක් අහිමි කරගත්තා. කරන්න දෙයක් නම් මම නම් අහිමි කරගත්තේ නැහැ. මගෙන් ඇහුවම මම කිව්වා මම හරියට සතුටු වුණා. බොහොම හොඳයි. මම අනුමෝදන් වෙනවා කියලා. එතකොට මම හිටියේ ලංකාවේ නෙවෙයි. මා වටා හිටපු බෞද්ධ සැදැහැවතුන්ට මම කිව්වා බොහොම සතුටු වෙන්න කියලා. මේක ආශ්චර්යයක් කිව්වා. එතකොට මෙහෙම හිත පහදවා ගන්න පුළුවන් එක්කෙනා හිත පහදවා ගන්නවා. නවාංග ශාස්ත්‍රෝ ශාසනයේ තියෙන මේ ආශ්චර්ය අద్භූත ධම්ම ගැන කාටවත් මතක් වුණේ නැහැ. මතක් වුණා නම් කිසි දවසක ඒකෙදි සිතේ මොහොතකට හරි අපහැදීමක් ඇති වෙන්නේ නැහැ. සදා මට දැනේවා බුදු සුවඳ මේ බිමේ. මම කිව්වා එතකොට කෙනෙකුට කවුරු හරි මට කියනවා නම් තමුන්නාන්සේත් සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේ නාමයෙන් තමයි අපි මේ මැටි ගුලිය තියලා තියෙන්නේ ඊට පස්සේ ඒක තවදුරටත් මැටිකුලියක් නෙවෙයි. ශාස්ත්‍රූන් වහන්සේගේ නාමයෙන් වෙන් කරපු පූජනීය වස්තුවක්. එහෙම වෙන්නේ නැද්ද? හොඳට බලන්න හිතලා. දැන් බුදුරජාණන් වහන්සේ නාමයෙන් තමයි ඔය බුදු පිළිම වෙන් කරලා තියෙන්නේ. ඉතින් මිනිස්සු අරහං සම්මා සම්බුද්ධ ආදී ගුණ කිය කියා වඳිනවා. බුදු පිළිම වලින් බුදුරජාණන් වහන්සේව දකින්න බෑ. නමුත් ಗುಣ සිහි කරනවා නේද යා? ඒ ಗುಣ සිහි කරන දෙයට අපි අපහාස කළොත්, අපි ගැරහැව්වොත්, එතන තියෙන්නේ අපේ ශ්‍රද්ධාව පිළිබඳ ගැටලුවක්. පැහැදිලි ශ්‍රද්ධාවකට පැමිණිය යුතුයි. කෙනෙක් හිතන්නේ අපි ප්‍රඥාවන්ත වුණොත් ඇති. ශ්‍රද්ධාවන්ත වෙන්න ඕනේ නෑ කියලා. එහෙම නෑ ශ්‍රද්ධාව කියන්නේ මෝඩකමක් නෙවෙයි. ශ්‍රද්ධාව කියන්නේ සෝතාපට්ටි අංගයක්. සෝතාපන්න වෙච්ච කෙනෙක් තුල පිහිටන දෙයක්. අර දෙවිවරු කතා වුණේ මනුෂ්‍ය ලෝකෙට එන්න ශ්‍රද්ධාලාභය ලබන්න. වැරදුණු ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව වෙන් කරලා පෙන්වනවා ශ්‍රද්ධා දෙකක්. මොකක්ද ඒ ශ්‍රද්ධා දෙක? අමූලිකා ශ්‍රද්ධාව ආකාරවතී ශ්‍රද්ධාව. අමූලිකා ශ්‍රද්ධාව කියන්නේ කවුරු හරි කෙනෙක් කියනකම් බලාගෙන ඉන්න එකක්. ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ Tamanගේ අවබෝධයෙන්ම ඇති වුණ එකක්. අන්න ඒ ආකාරවතී ශ්‍රද්ධාවට පැමිණුණ කෙනා අනිවාර්යයෙන්ම ප්‍රඥාවට යනවා. ඒ නිසා නුවණින් කල්පනා කර කර සතුටු වෙන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන කතා කරද්දී දැන් ඔය මම බටහිර රටවල ගියාම සුද්දොත් එක්ක කතා කරන්න ලැබෙනවා. අනේ ඒ කවුරුවත් මේ විද්‍යාව සරණ ගිහිල්ලා නැහැ. දැන් මම ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා තියෙනවා. එංගලන්තයට ගිහිල්ලා තියෙනවා. කැනඩාවට ගියා. ඔය සුද්දොත් එක්ක අපි කතා කරනවා. එහෙම එකක් නෑ. මේ ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන, හයිඩ්‍රජන් සරණ ගිහිල්ලා නෑ. ඒවා සරණ ගිහිල්ලා තියෙන්නේ මෙහි ලංකාවේ අය. ඒ මොකද හේතුව යටත් විජිත මානසිකත්වය. මේ යටත් විජිත මානසිකත්වය විසින් අපට දීලා තියෙනවා මේ ලෝකයේ සියලුම අවබෝධ තීරණ සියල්ලම ගන්න පුළුවන් බටහිර රටවල මිනිසුන්ටයි කියන එක. දැන් බලන්න ඔය විද්‍යා විෂය හදාරන ළමයි එහෙම ඒ ළමයි නිකම් ඇඹරිලා ගිහිල්ලානේ තියෙන්නේ විද්‍යාවට සරණ ගිහිල්ලානේ තියෙන්නේ ඇයි මේ යටත් විජිත මානසිකත්වය ඒකයි හේතුව ඒ රටවල මිනිස්සුන්ට ඒ විදිහේ මානසිකත්වයක් නැහැ ඒ මිනිස්සු ගණන් ගන්නේ නැහැ ඒක තඹයකට ගණන් ගන්නේ නැහැ මේ විද්‍යාව ඒ රටවල මිනිස්සු බලාගෙන ඉන්නේ විශේෂ දෙයක් වෙනකම් තේරුම් ගන්න. මෙහෙ තමයි ඔය ඔක්කොම තියෙන්නේ. ඒකට හේතුව තමයි ඒ රටවල අයට ඊළඟ පරීක්ෂණයේදී ඒව වෙනස් කරන්න වෙනවනේ. මෙන්න ඒ වැරදුණු තැන. අපිට වැරදුනේ අර සයන්ස් කියන වචනේ අපි පරිවර්තනය කරපු විදිහයි. සයන්ස් කියන වචනයට අපි දීපු සිංහල වචනය මොකක්ද? විද්‍යාව. අන්න වැරදිච්ච තැන. සයන්ස් කියන වචනයට දෙන්න තිබුණේ ඒක නෙමෙයි. අසම්පූර්ණ පරීක්ෂණය කියලා. දැන් අපි විද්‍යාව ගැන පරීක්ෂණ කළා මෙච්චර කල්. දැන් අපි පරීක්ෂණ කරලා ඉවරයි. ආයෙත් අපිට කරන්න පරීක්ෂණයක් නැහැ කියලා කවුරුවත් කියනවද? අද කියන එක ඊළඟ પરම්පරාවට එන්නේ සැකෙත් එක්ක. ඒක එහෙම යන එකක්. අවිනිශ්චිතයි. ඒ වගේ එකක්. සැබෑ විද්‍යාව හඳුනා ගන්න අම්බට්ට සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අම්බට්ට මානවකයාට විද්‍යාව හඳුන්වලා දෙනවා. විද්‍යා චරණ දෙකෙන් මෙන්න විද්‍යාව කියලා විද්‍යාව ගැන හඳුන්වලා දෙනවා. අම්බට්ටය තථාගතයන් වහන්සේ මේ සත්වයන්ගේ අතීත ජීවිත කල්ප ගණන් ආපස්සට බලනවා. කල්ප ගණන් ආපස්සට විමස විමසා බලනවා. ඒ බලන ඥාණයට කියනවා පුබ්බේ නිවාසානුස්සති ඥාණය. ඒක පළවෙනි විද්‍යාව. ඊළඟට තථාගතයන් වහන්සේගේ දෙවෙනි විද්‍යාව. මේ සත්වයන් කර්මානුරූපව චුත වෙන ආකාරයත් කර්මානුරූපව උපදින ආකාරයත් අවබෝධයෙන්ම දකිනවා. මේක චුතූපපාත ඥාණය. දෙවෙනි විද්‍යාව. තථාගතයන් වහන්සේගේ තුන්වෙනි විද්‍යාව තථාගතයන් වහන්සේ තමා තුල හටගත්තා වූ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව මේ සියලු කෙලෙසුන් සම්පූර්ණයෙන්ම ක්ෂය කරලා දාලා ප්‍රඥාව උපදවා ගන්නවා. ඒක ආසවක්කය ඥානය. ඒක තමයි තුන්වෙනි විද්‍යාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ විසින් වදාලා මේ විද්‍යාවට වඩා ශ්‍රේෂ්ඨ වූ ප්‍රනීත වූ විද්‍යාවක් ලොව නැත කියලා. අන්න විද්‍යාව. එහෙමනම් විද්‍යාවල් තියෙන්නේ එකයි. ඒ බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගන්නා ලද විද්‍යාවයි. පරීක්ෂණ, නිරීක්ෂණ හා අවබෝධය අන්න විද්‍යාව කියන වචනය ගැලපෙනවා. මොකද ඒකේ පරීක්ෂණයක් තියෙනවා. නිරීක්ෂණයක් තියෙනවා. නිගමනයක් නෑ. අවබෝධයක් තියෙනවා. ඔන්න වෙනස. නිගමනය කියලා කියන්නේ තර්කානුකූලව ගොඩනගන්නා වූ නිශ්චිත අදහසක්. හැබැයි ඒ නිගමනය සැක සහිත එකක්. ඊළඟ පාර වෙනස් වෙන එකක්. ඒක විද්‍යාවේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ නිගමනයක් නෙවෙයි. අවබෝධයක්. ඒ අවබෝධය සාක්ෂාත් කරන එකක්. එතකොට මේක තමයි නියම විද්‍යාව. මේ විද්‍යාවට සමාන කරන්න පුළුවන් විද්‍යාවක් ලෝකයේ නැහැ. ඉතින් මේ ගැනනේ හිත පහදවා ගන්න තියෙන්නේ. බුදු ගුණ නොදකින ගුණ මකුවෝ පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ මේ ආශ්චර්ය අద్භූත දේවල් ගැන අපි හිතනවට වඩා බුද්ධානුභාවයේ තියෙනවා හැබැයි මේක තේරුම් ගන්න බැරි අය බුදුරජාණන් වහන්සේගේ කාලෙත් හිටියා බුදුරජාණන් වහන්සේගේ කාලෙත් හිටියා බුදුරජාණන් වහන්සේ කවුද කියලා හඳුනාගන්න බැරි වුණු අය. මොකද හේතුව මේ බුදුරජාණන් වහන්සේව අඳුරගන්න මේ ධර්මය අඳුරගන්න මේ මාර්ගය දියුණු කරන්නේ සත්පුරුෂයෙක්නේ යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේනේ නුවණින් මෙනෙහි කරන්න ඕනේ මම හොඳට තේරුම් අරන් තියනවා කරුණු තුනක් එකට තියනවා. යෝනිසෝ මනසිකාරය සත්පුරුෂකම කෙලෙහි ගුණ මේ තුන තියෙන්නේ එකට යමෙක් තුල යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් එයා සත්පුරුෂයෙක් යමෙක් තුල සත්පුරුෂකම තියෙනවා නම් එයා කෙලෙහි ගුණ දන්නවා යමෙක් කෙලෙහි ගුණ දන්නවා නම් එයා සත්පුරුෂයෙක්. සත්පුරුෂයෙක් නම් යෝනිසෝ මනසිකාරයේ යෙදෙන කෙනෙක්. මේ තුන වෙන් කරන්න බෑ. මේ තුන එකට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලයේ හිටියා බුදුරජාණන් වහන්සේ කවුද කියලා අඳුනාගන්න බැරි වුණ අය. උන්වහන්සේට උපස්ථාන කළා. පිටිපස්සෙන් ගියා. අපි මේ පසුතැවෙනවා අපිට මේ උන්වහන්සේව දැකගන්න බැරි වුණා නෙව. බුදු මුවින් බණපදයක් අහගන්න බැරි වුණා නෙව. උන්වහන්සේ පසුපසින් මොහොතකට හරියන්න බැරි වුණා නෙව කියලා. බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන්ම ගියා උන්වහන්සේ ළඟ මහාන වෙච්ච එක්කෙනෙක්. සුණක්කත් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා. පස්සෙන් ගියත් වැඩක් නැහැ. සුණක්කත්ත බුදුරජාණන් වහන්සේගේ පිටුපසින් යන ගමන් මේ පැහැදීමක් නැහැ. පිටුපස්සෙන් යනකොට පේනවා ගල් තලාවක නිර්වත් තාපසයෙක් ඉන්නවා වාඩි වෙලා. දැන් ඒ පැත්ත බලාගෙන බෙල්ල ඇල කරගෙන අන්න රහතන් වහන්සේලා අන්න රහතන් වහන්සේලා දැක්කනේ පිටිපස්සෙන්ද මේ යන්නේ. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ හිස් පුද්ගලයාගේ මේ සිතුවිල්ල. බුදුරජාණන් වහන්සේ නැවතුණා. සුනක්කත් දිහා බැලුවා. සුනක්කත් ඔබත් මේ සිවුරක් පොරවාගෙන ශ්‍රමණ ශ්‍රාක්‍ය පුත්‍ර වූ භික්ෂුවක් හැටියට ලෝකය ඉදිරියේ පෙනී ඉනව නේද? ඇයි ස්වාමීනි එහෙම කිව්වේ? ඇයි ඔබ දැන් හිතුවනේ අර පුද්ගලයාව දැකලා අන්න රහතන් වහන්සේලා. එතකොට මේ සුනක්කත් අහනවා ඔබ වහන්සේ අනුන්ගේ අරහත්වයට ඉරිසියාද? දැන් බලන්න බුදුරජාණන් වහන්සේව අඳුරගෙන තියෙන හැටි. බුදුරජාණන් වහන්සේ කියනවා හිස් පුරුෂයෝ මට මේ කාගේ තරහත්වයකට ඉරිසියා කරන්න උවමනාවක් නැහැ. නමුත් ඔය කෝරක්කත්තිය කියන තාපසයට වෙනදී තව දවස් 7යි ඔය පුද්ගලයා ජීවත් වෙන්නේ. හත්වෙනි දවසේ කාල වැඩි වෙලා ඉස්මෘත්තා හැදිලා මැරෙනවා. මැරුණට පස්සේ කීරණත් අම්බක කියලා සොහනක් තියෙනවා. ඒකට විතරයි මේ පුද්ගලයාගේ මලසිරුර ඇදගෙන යන්න පුළුවන් වෙන්නේ. මෙයා මැරිලා ගිහිල්ලා උපදින්නේ නිරයේ. පුළුවන් නම් එදාට මලමිනියට තට්ටු කරලා අහන්න. මලමිනිය උත්තර දෙයි. කිව්වා. අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ බලන්න මේ බුද්ධානුභාවයේ තේරුණේ නැති අය හිටියා ඒ කාලයේ. ඉතින් මොකද කළේ? පිටිපස්සෙන් මෙයා නිශ්ශබ්දව කරබාගෙන යනවා. දැන් මේ යන්නේ පැහැදිලා නෙවෙයි. දැන් පිටිපස්සෙන් ගිහිල්ලා හිමිහිට පැන්නා. පැනලා ගියා කෝරක් කත්තියව හොයාගෙන. කෝරක් කත්තියව හොයාගෙන බොහෝම ගරුසැරු ඇතිව ළඟින් වාඩි වුණා. වාඩි වෙලා කිව්වා මම මේ තමුන්නාන්සිව හොයාගෙන ආවේ වැදගත් කාරණාවක් කියන්න. මොකක්ද කියලා ඇහුවා. තමුන්නාන්සි පරිස්සමෙන් කන බොන ඒවා කන්න බොන්න ඕනේ කියලා කිව්වා. ඇයි කියලා ඇහුවා. තමුන්නාන්සේ ගැන අනාවැකියක් කිව්වා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ. ඒක වෙන්න දෙන්න එපා. ඒක බොරු කරන්න ඕනේ කිව්වා. ඒ මොකක්ද කියලා ඇහුවා. තමුන්නාන්සේ තව දවස් 7න් කාලා වැඩි වෙලා ඊස්මරුත්තේ හැදිලා මැරෙනවා කිව්වා. වෙන්න දෙන්න නම් එපා කිව්වා. එතකොට කෝරක් අත්තිය එහෙමනම් හරි මම බලා ගන්නම් කිව්වා. එතකොට කෝරක් කත්තිය තීරණය කළා නොකා ඉන්න. ඉතින් නොකා ඉන්නවා හත්වෙනි දවස ආවා. මිනිස්සු ප්‍රනීත භෝජන හදාගෙන ඇවිල්ලා අර කෝරක්කත්තිය ඉස්සරහ තියලා කිව්වා අද නම් තමුන්නාන්සේ බින්දුවක් හරි මේකෙන් වළඳන්න ඕනි කියලා. කෝරක්කත්තිය දිවේ ගෑවා. ටිකක් රහයි. කල්පනා කළා. කොහොමත් මැරෙන එකේ කාලා මැරුණාම මොකද කියලා. මල මිනියත් කතා කළා. ඊට පස්සේ හොඳට කෑවා. කාලා කාලා වැඩි වෙලා ඉස්මුරුත්තාව හැදිලා මලා. මැරුණට පස්සේ වෙන කොහෙටවත් ගෙනියන්න බෑ. බීරණත් අම්බක කියන සොහොන පැත්තට විතරයි අරගෙන යන්න පුළුවන්. ගිහිල්ලා සොහොනේ දැම්මා. දැන් හැන්දෑවේ සුනක් අත්ත හොරෙන් ගියා. කොහෙටද ගියේ? සොහොනට. මලමිනියට තට්ටු කළා. කෝරක් අත්තිය කොහෙද උපන්නේ? මලමිනිය නැකිට්ටා. නැකිටලා කිව්වා මම අසවල් නිරේ උපන්නා. කියලා ආයෙමත් වැටුණා. ඒත් මේ කෙනාට තේරෙන්නේ නෑ බුදු කෙනෙකුගේ ආශ්චර්යය. සිවුරු පිටින් වෙන ආගමකට ගියා. එකල එසේනම් මෙකල කවර කතාද? බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දිත් එහෙම තත්වයක් තිබුණා. බුදුරජාණන් වහන්සේ ළඟ උපස්ථාන කර කර හිටියා බුදුරජාණන් වහන්සේ අඳුරගන්න බැරි අය. අසත්පුරුෂයාට අඳුරගන්න බෑ. මතක තියාගන්න ඕනේ අපි යෝනිසෝ මානසිකාරයේ නොයදෙන තාක් ලෝකෝත්තර සම්මා දිට්ඨියට එන්න බෑ. ඒ තාක් අපට අනතුරක් තියෙනවා. ලෝකෝත්තර සම්මා දිට්ඨියටපත් වුනහම අනතුරක් නැහැ. නිවනට කෙටි මගක් දැන් හොඳට බලන්න අර දේවදත්ත කරපු වැඩේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය කෙරෙහි පැහැදිලා හිටපු 500 නමක් වසඟ කරගත්තනේ. එතකොට හැම තිස්සෙම දේවදත්තත් පෙනී සිටියා. මිනිසයන්ගේ විමුක්තිය වෙනුවෙන් කියලා. ඒ පෙනී හිටියේ බොරුවට. මිනිසෙකුට විමුක්තියක් දෙන්න එයාට ඕනේ කමක් නැහැ. එයාට ඕනෙකම තියෙන්නේ පිරිස tamunගේ පැත්තට අරගෙන බුදුරජාණන් වහන්සේට පහර ගහන්න. ඊට පස්සේ අර 500 නම අරගෙන රජගහනුවර රැඳුනේ නෑ. ඈතට ගියා. කොහෙටද ගියේ? ගයා ශීර්ෂයට ගියා. එතන ඉඳලා කිලෝමීටර් 50ක් විතර දුර ගිහිල්ලා. දැන් මේ 500 නම හොඳට බණ අහගෙන ඉන්නවා. බණ කියනවා දේවදත්ත. දැන් මේ පිරිස අහගෙන ඉන්නවා. හැබැයි මේ පිරිසට මාර්ගඵල ලැබීමේ වාසනාව තියෙනවා. වැරදුනේ කවුරු කියන්නේත් බන නෙවෙයි කියලා හිතපු එක. ඊට පස්සේ දැන් මේගොල්ලෝ වාඩි වෙලා අහගෙන ඉන්නවා දේවදත්තගේ බන. දැන් දේවදත්ත 17 පොරොන්දු දෙනවා. දේවදත්තගේ මාර්ගය තමයි හරි. දේවදත්ත කියපු විදියට කළොත් තමයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ. හැබැයි මේ පිරිසට හැබෑවටම නිවන් දකින්න පුළුවන් පිරිසක්. ඒ මහා කරුණා ගුණය නිසා බේරුණු ජීවිත බුදුරජාණන් වහන්සේ මේ අනතුර දැක්කා. දැකලා සැරියොත් මුගලන් මහරහතන් වහන්සේලාට කතා කරලා කිව්වා. සාරිපුත්ත මොග්ගල්ලාන අර 500 නම විනාශ වෙන්න ඉස්සර වෙලා ඉක්මනට ගිහිල්ලා බේරා ගන්න කියලා. ඇයි දේවදත්ත කී ඉලක්කය මොකක්ද? මේ ස්වාමින් වහන්සේලාගේ හිතේ තියෙන ශ්‍රද්ධාව නැති කරලා බුදුරජාණන් වහන්සේට විරුද්ධව මෙහෙවන්න. නමුත් ළඟට අඬ ගහගෙන කියන්නේ බන. ඈත වඩිනව දැක්ක සාරිපුත්ත මොග්ගල්ලාන දැකපු ගමන් නිම් හිම් නැති සතුටක් ඇති වුණා. ප්‍රීතියෙන් කෑ ගහලා කිව්වා. අන්න ශ්‍රමණේනි බලවෝ අන්න සාරිපුත්ත මොග්ගල්ලාණයන් ශ්‍රමණ ගෞතමයන් අතහැරලා මා කරා පැමිණෙන අයුරු බලව් මහණෙනි. තව ටික දිනකින් 80 මහ ශ්‍රාවකයන්ම මා කරා පැමිණෙන අයුරු කිව්වා. මාන්නය කියන්නේ මිනිසුන් නැති කරන දෙයක්. එතකොට මේ දේවදත්ත හිතාගෙන ඉන්න දේ නෙමෙයිනේ. හිතේ තියෙන අසත්පුරුෂකමක මහත ඊට පස්සේ ඔන්න සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා වැඩියා. ආ වඩින්න වඩින්න සාරිපුත්ත කියලා දකුණු පසින් හිඳුවා ගත්තා. දකුණත් සව්. මොග්ගල්ලාන මේ පැත්තේ වැඩ ඉන්න. වමත් සව්. දැක්කනේ මේ මාන්නය කියන එක මිනිසයාට කොයි තරම් හානි කරනවාද. මේ ලාභ සත්කාර නිසා උපන්න මාන්නය නිසානේ මේ ඉස්මෘත්තාව හැදුනේ. ඊට පස්සේ මොකද වුනේ? මේ සාරිපුත්ත මගේ පිට ස්වල්පයක් ගිලන් වෙලා මම ටිකක් සැතපෙනවා. දැන් මෙයා රඟපාන්නේ කවුරු විදිහටද? බුදුරජාණන් වහන්සේ විදිහට. ඉතින් මේ වගේ රෝගී අය හැම කාලෙකම ඉන්නවනේ. ඉතින් හාන්සි වුණා. හොඳටම නිින්දට වැටුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්මය කියනවා. අන්න බලන්න ධර්මය. සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්මය කියනවා අර ස්වාමින් වහන්සේලා අහගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටියා. ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව පිහිටියා. ආර්ය මහා සංඝරත්නය කෙරෙහි ශ්‍රද්ධාව පිහිටියා. සෝතාපට්ටි අංග පිහිටියා. සෝවාන් වුණා අර 500 නමම. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කිව්වා ආයුෂ්මත්නි අපි දැන් පිටත් වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේයි මොග්ගල්ලාන මහරහතන් වහන්සේයි පිටත් වෙනකොට අර 500 නමට රැඳිලා ඉන්න බෑ. ඇයි ඒ? තෙරුවන් කෙරෙහි මුල් බැසගත් ශ්‍රද්ධාවකට පැමිණිලා ඉවරයි. අඳුරාගත්ත මේ අපි හිටියේ අසත්පුරුෂයෙකු ළඟ. අසත්පුරුෂයෙකුටයි හේතු වෙලා හිටියේ වැරදි ක්‍රමයකට. 509ම ආපසු ගියා. කුණු සමග එකතු වුණු කුණු. කෝකාලික ඇවිල්ලා බැලුවා. කෝ නිශ්ශබ්දයි. පේන්න නෑ පිරිස. සද්දබද්ද මොකවත් නෑ. කෝ මේගොල්ලෝ කියලා. කෝකාලිකාව බලන්න. කවුරුත් නෑ. ඈත යනවා. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා අර 500 නමත් ඈත වඩිනෝ පේනවා. දේවදත්තට කතා කළා. නිදි. හෙල්ලුවා. නිදි. වැලමිටෙන් නැන්න පපුවට නැගිටපිය කියලා. නැගිටලා ඇස් පිහදාලා බැලුවා. කවුරුත් නැහැ. කෝ කියලා ඇහැව්වා මගේ සංඝ පිරිස. අන්න ගියා කිව්වා. එතකොටම ලේ වමනි දැම්මා. අන්න වැරදුනා. එතන ඉඳලා මරණයට පත් වෙනකම්ම ලෙඩ වුණා. බලන්න මේ ධර්මය අල්ලන්න බැරි වුණාම වෙන දේවල්. මේ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කරා යන එක සත්පුරුෂයෙක් කරන එකක්. යෝනිසෝ මනසිකාරය තියෙන කෙනෙක් කරන එකක්. කෙලෙහි ගුණ දන්නා කෙනෙකුගේ විෂයක්. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය. හේතුඵල දහම විමසමු. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේලා මේ ධර්ම මාර්ගයට පැමිණෙන්න උපකාර කරගන්න එකක් තමයි සම්මර්ෂණ ඥානය. සම්මර්ෂණ ඥානය කියන්නේ හේතුඵල ධර්මයන් නුවණින් විමස විමසා බැලීම. ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමකටම ඒ සම්මර්ෂණ ඥානයට උපකාරී වන්නේ ඒ කලින් ඇති කරගන්නේ විද්‍යාව. ඒ තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය තුලින් බලද්දි තමයි කෙලවරක් නැති සසර ගමනක් නේ මේ යන්න තියෙන්නේ කියලා පේන්නේ. කෙලවරක් නෑ මේ සංසාර ගමන ආපු විදිහ. ඊට පස්සේ චුතූපපාත ඥානය පහළ වුණාම පේනවා මේ සත්වයෝ ඔක්කොම උපදිනවා. කර්මානුරූපව චුත වෙනවා. මේකෙත් කෙලවරක් නෑ. අන්න එතකොට ඇති වෙනවා මේ මොකද මේ උනේ? කිච්ඡං වතාය ලෝකෝ ආපන්නෝ. අහෝ මේ ලෝක සත්වයා දුකට වැටිලා ඉන්නේ. ජායතිච උපදින්නේද වේ. ජීරතිච දිරන්නේද වේ. මීයතිච මිය යන්නේද වේ. චවතිච චුතවන්නේද වේ. uppajjatica යලි යලිත් උපදින්නේද වේ. අත්තච පනිමස්ස දුක්ඛස්ස නප්පජානාති ජරා මරණස්ස නමුත් මේ ලෝක සත්වයාට මේ ජරා මරණ දෙකෙන් අත්මිදීමක් ගැන දැනුමක් නැහැ. දන්නේ නැහැ. කුදා සුනාම ඉමස්ස දුක්ඛස්ස නිස්සරණං පඤ්ඤායිස්සති කවරදාකනම් මේ ජරා මරණ දුකින් නිදහස් වීමක් මේ සත්වයන්හට ලැබේවිද? ඔන්න සම්මර්ෂණ ඥානය තුලින් ඇතිවෙන පහළ වෙන හැඟීම. කුමක් ඇති කල්හිද මේ ජරා මරණ ඇති වෙන්නේ? ඊට පස්සේ නුවණින් විමස විමසා බලනවා. කිස්මින් සති ජරා මරණං හෝති. කිම් පච්චයා ජරා මරණං මේ ජරා මරණ ඇති වෙන්නේ කුමක් ඇති කල්හිද කුමක් ප්‍රත්‍යෙන්ද එහෙනම් පින්වතුනි අපටත් ඒ විදිහමයි වෙන්නේ ජරා මරණ ඇති වෙන්නේ කුමක් හේතුවෙන්ද කියලා නුවණින් විමසන්න නම් අපට අවබෝධයක් තියෙන්න ඕනේ ජරා මරණ ගැන. ජරා මරණ ගැන අවබෝධයක් ඇති වුණොත් තමයි මේ යල්ලි යල්ලි ජරාවට පත්වීම ගැන යල්ලි යලිත් මරණයට පත්වීම ගැන අකමැති වෙන්නේ. විසඳා ගන්න ජරාව. ජරාව කියලා බුදුරජාණන් වහන්සේ තෝරලා දෙනවා. ජරා වයසට යාම. ජීරණතා හොඳටම ජරාවට පත්වීම. කණ්ඩිච්චං දත් ආදිය කැඩී යාම. පාලිච්ඡං කෙස් ආදිය පැසී යාම. වලිච්ඡචතා හැම රැලි වැටීම. ආයුනෝ සංහානි ආයුෂය පිරිහී යාම. ඉන්ද්‍රියාණං පරිපාකෝ ඉන්ද්‍රියයන් මෝරා යාම. මේක අපි මුහුණ දීලා තියෙන ප්‍රශ්නයක් නෙවෙයිද? අපි මුහුණ දීලා තියෙන අපිට බේරෙන්න බැරි ක්‍රමක්‍රමයෙන් අපේ ජීවිත ජරාව කරා යනවා. අපට ඒකෙන් බේරෙන්න බෑ. මරණයත් තේරුම් ගන්න. ඊළඟට මරණය. යා තේසන් තේසන් සත්තානං තම්හා තම්හා සත්ත නිකායා ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව නිකායන්ගෙන් චුති චුත වෙනවා චවනතා චුත වෙන ස්වභාවයෙන් යුක්තයි අන්තර දානං අතුරු දහන් වෙනවා ભેදෝ බින්දී යනවා කන්දානං ભેදෝ පංච උපාදානස්කන්ධේ බිඳී යනවා. කලේබරස්ස නික්කේපෝ මෘත ශරීරය බැහැර කරනවා ජීවිතින්ද්‍රියස්සු පච්ඡේදෝ ජීවිතය නැමැති ඉන්ද්‍රිය සිඳී යනවා මේක තමයි මරණය මේ දෙකටම අපි මුහුණ දීලා නැද්ද මේ දෙකට අපි විතරද මුහුණ දීලා තියෙන්නේ? ලෝකයේ සිටිනා වූ සියලුම සත්වයන් මුහුණ දීලා තියෙනවා. එතකොට මේකෙන් අපිට බේරෙන්න පිළිවෙලක් මේක අවබෝධ කර ගැනීමෙන් විතරයි ගන්න පුළුවන්. අපි මේ ලෝකෙන් ඉල්ලා සිටිනවා කියමු. අනේ අපිව ජරා මරණ වලින් නිදහස් කරලා දෙන්න කියලා. පුළුවන්ද කාටවත් ඒක කරන්න? බෑ. එක ග්‍රහයෙක් නොකියාම මාරු වෙලා. ඉස්සර නම් අපි ඉල්ලා සිටියා නවග්‍රහයින්ගෙන්. දැන් ඒකත් කරන්න බෑ. දැන් අට ග්‍රහයින්ගෙන් ඉල්ලන්න වෙලා තියෙන්නේ. අර කලින් එක දැන් හරියටම තෝරා ගන්න බෑ. දැන් නවයෙන් එක්කෙනෙක් අයින් වුණා නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ජරා මරණ අවබෝධ කරන හැටි. මේක හේතු නිසා හටගත්තු දෙයක්. කුමකින්ද මේ ජරා මරණ හටගත්තේ? ඉපදීම නිසා. හොඳ සිහියෙන් නුවණින් තේරුම් ගත්තොත් අපිට ජරා මරණ ඇති වෙනවා. උපදින තාක්ම ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ජාතියා කෝ සතිපච්චයා ජරා මරණං හෝති. ඉපදීම ඇති කල්හි ජරා මරණ ඇතිවේ. ජාති පච්චයා ජරා මරණං ඉපදීම හේතුවෙන් ජරා මරණ ඇතිවේ. ඉපදීම ඇතනම් යම් තැනක එතකොට උපදින විදි හතරක් තියෙනවා. බිත්තරාසේ උපදිනවා. දැන් අපි ගනිමු බිත්තරාසේ යමෙක් උපදීද එයා ලබාගන්නේ මොකක්ද? ජරා මරණ නෙමෙයිද? ජරා මරණ තමයි ලබාගන්නේ. ජලාබුජව මව් කුසකින් යමෙක් උපදීද එයා ලබාගන්නේ ජරා මරණමයි. සංසේදජ මදුරුවන්, කීටයන්, පණුවන් ආදී උපදිනවා. ඒගොල්ලෝ ලබාගන්නේ ජරා මරණමයි. ඕපපාතිකව උපදිනව දෙවියන්, නිරිසතුන්, പ്രേතයන් ආදී සතුන්. ඒ අය ලබාගන්නේ ජරා මරණමයි. එහෙනම් මොන විදිහට උපන්නත් ජරා මරණ කරාමයි යන්න තියෙන්නේ. මෙන්න මේක අවබෝධ වුණොත් අපිට ජරා මරණ ගැන කලකිරෙනවා. ඉපදීම ගැනත් කලකිරෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඉපදීම ගැන කල්පනා කිරීමේදී අපිට මේ බාහිර ලෝකයෙන් ඉල්ලලා අනේ උපදින්න එපා කියලා ලබන්න පුළුවන්ද? බෑ. අනේ අපිව අසවල් තැන උපද්දවලා දෙන්න කියලා ලබන්න පුළුවන්ද? බෑ. ප්‍රාර්ථනා කරලා ලබන්නත් බෑ. ඒක සිද්ධ වෙන්නේ හේතුවක් නිසා. මේ හේතුව හැදෙන කම්ම ඵලය නැමැති දේ හැදෙනවා. අවබෝධයෙන්ම විසඳගත යුතු ඉපදීම හැබැයි මේ හේතුඵලවල තියෙන ස්වභාවයක් අපි අනිවාර්යෙන්ම අවබෝධ කරගන්න ඕනේ. මොකක්ද? හේතුව සකස් වන තුරු ඵලය සකස් වෙන ස්වභාවයක් ඇද්ද? හේතුව නිරුද්ධ වන විට ඵලය නිරුද්ධ වන ස්වභාවයකින් යුක්තයි. ඔන්න ඔය අවබෝධයට තමයි අපි යන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා අපට දේශනා කරන ධර්මයේ විස්තර කරනවා මේ ඉපදීම. අණ්ඩජව උපන්නත්, ජලාබුජව උපන්නත්, සංසේදජව උපන්නත්, ඕපපාතිකව උපන්නත්. මේක ඉබේ වෙන එකකුත් නෙවෙයි. මේක Tamanගේ කැමැත්තට වෙන එකකුත් නෙවෙයි. මේක බාහිර කෙනෙකුගේ අභිමතය පරිදි වෙන එකකුත් නෙමෙයි. මේක සිද්ධ වෙන්නේ හේතුවක් නිසා. කුමක්ද හේතුව? ඉපදුනේ ඇයි? භවේ කෝ සති ජාති හෝති. භව පච්චයා ජාති. භවය ඇති කල්හි ඉපදීම වේ. භවය හේතු කරගෙන උපදී. එහෙනම් මේ ලෝකේ ඉපදීම කියලා දෙයක් ඇති වෙන්නේ භවය නිසා. දැන් බුදුරජාණන් වහන්සේ ඉපදීම විස්තර කර දෙන්නේ. යා තේසන් තේසන් සත්තානං තම්හි තම්හි සත්ත නිකායේ. ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව නිකායෙහි ජාති යම් ඉපදීමක් ඇද්ද. සංජාති විශේෂ ඉපදීමක් ඇද්ද? ඔක්කාන්ති මව් කුසක බැස ගැනීමක් ඇද්ද? අබිනිබ්බන්ති විශේෂයෙන් ඉපදීමක් ඇද්ද? කන්දානම් පාතු භාවෝ පංච උපාදානස්කන්ධයන්ගේ පහළවීමක් ඇද්ද? ආයතනානං පටිලාභෝ ඇස කන නාසය දිව කය මනස යන ආයතනයන්ගේ ප්‍රතිලාභයක් ඇත. මේක තමයි ඉපදීම. එතකොට ලෝකයේ ඉපදීම කියලා එකක් දකින්න තියෙන්නේ භවය නිසා. මෙන්න ඒ භවය. ආනන්ද හාමුදුරුව ඇහුවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස භවය භවය කියලා කියනවා කිත්තාවතානුකෝබන්තේ භවෝ හෝති ස්වාමීනි මේ භවය ඇති වෙන්නේ කවර කරුණ මතද ලස්සනට විස්තර කරනවා මේ භවය කියන වචනය හොඳට නිවැරදි කරගන්න ඕනේ තැනක් පින්වතුනි එතන ඉඳලා සම්පූර්ණයෙන්ම නිවැරදි වෙනවා. මේක අංගුත්තර නිකායේ තුන්වෙනි නිපාතයේ මේ භව සූත්‍රය තියෙන්නේ. හරි ලස්සනට විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ අහනවා කාම ධාතු වේපක්ඛඤ්ඤ ආනන්ද කම්මන්නාභවිස අපිනොකෝ කාම භවෝ පඤ්ඤායතාති ආනන්දය කාම ධාතුවේ විපාක පිනිස කර්මයක් සකස් වෙන්නේ නැත්නම් කාම භවයක් තියනවාද නොහේතම් බන්තේ නැහැ ස්වාමීනි කාම ධාතුවේ විපාක පිනිස කර්ම සකස් වීමෙන් තමයි කාම භවය ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒක තව විස්තර කරනවා එතනින් නවත්තන්නේ නැහැ. ඉතිකෝ ආනන්ද කම්මං කෙත්තං මේ ආනන්ද කර්මය කුඹුරයි විඥානං බීජං විඥානයයි පැලවෙන දෙය තණ්හා සිනේ හෝ තණ්හාව තමයි වතුර අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං අවිද්‍යාවෙන් වැසී ගිය තණ්හාවෙන් බැඳී ගිය සත්වයින්ගේ හීන ධාතුයා විඥානං පතිට්ඨිතං හීන ධාතුවේ තමයි විඥානේ පිහිටියේ හීන ධාතුයා පත්තනා පතිට්ඨිතා හීන ධාතුවේ තමයි ප්‍රාර්ථනාව පිහිටියේ ඒවංකෝ ආයතින් පුනබ්බවාභි නිප්පත්ති හෝති ඒ ආකාරයටයි ආයමත් භවයක් හැටියට උපදින්නේ කියනවා පැල වුණොත් සංසාරෙට දැන් අපට පැහැදිලිව පේනවා මේ භවය කියන වචනය අපි මේ නිකම්ම නිකම් අහලා ඉවර කළ යුතු එකක් නෙවෙයි ඒක සම්පූර්ණයෙන්ම උපතක් සම්බන්ධයෙන් සියලු දේ සකස් කරන්නේ භවය විසින්. භවය ඇති කලෙහි තමයි ඉපදීමක් තියෙන්නේ. දැන් අපි ගත්තොත් ඒ දේශනාවේ තියෙනවා කම්මං කෙත්තං කර්මය තමයි කුඹුර. විඥානං බීජං විඥාණය තමයි බීජය පළවෙන දේ. තණ්හා සිනේ හෝ තණ්හාව තමයි වතුර. දැන් හිතලා බලන්න අපි පොළවේ වලක් හැරුවා. බීජයක් ඒ වලට දැම්මා. පස් වලින් වැහැව්වා. දැන් පොළව තියෙනවා. බීජය තියෙනවා. දැන් පැලවෙන දෙයට අනිවාර්යෙන්ම තව දෙයක් ඕනේ. වතුර දානවා. එතකොට මොකද වෙන්නේ? පොළව තෙත් වෙනවා. බීජය තෙත් වෙනවා. අර වතුරෙන් තෙත් වෙන බීජය පෙඟෙනවා. පෙඟුනට පස්සේ බීජය ටික ටික අර පොළවට මුල් අදිනවා. ඊට පස්සේ ඒ මුල් ඔස්සේ පෘථිවිසාරය ඇදලා ගන්නවා. අර තෙත නිසා. ඊට පස්සේ බීජය වැඩෙන්න ගන්නවා. බිත්තර කට්ට ඇතුලේ ගෙවුන අපේ ජීවිතය මෙන්න මේ විදිහයි අපේ ජීවිතත්. අවිජ්ජා නීවරණානං. අවිද්‍යාවෙන් වැහිලා තියෙන්නේ අපි සම්පූර්ණයෙන්ම. අවිද්‍යාවෙන් වැහෙනවා කියන්නේ සුළුපටු වැහිල්ලක් නෙමෙයි. බිත්තර කටුවක් වගේ. දැන් බිත්තරේ එළියට ආපු කොටසක් නැහනේ. බිත්තරය සම්පූර්ණයෙන්ම කටුවෙන් වැහිලානේ තියෙන්නේ. දැන් බිත්තරේ ඇතුලේ තියෙන්නේ ගොරෝසු දෙයක් නෙවෙයි. ඇතුලේ තියෙන මොලොක් දෙයට පුළුවන් ද කටුව බිඳගෙන එළියට එන්න? බෑ. එතකොට බිත්තර කටුව බිඳගෙන එළියට එන්න නම් මොකක්ද කරන්න ඕනේ? ඒ බිත්තරය උණුසුම් කර කර කිකිලි රකින්නවා. රකින්නකොට ඒ බිත්තර ඇතුලේ මොකද වෙන්නේ? අර මොලොක් දෙයින් ටික ටික සතා හැදෙනවා. අන්තිමේදී ඒ බිත්තර කටුව ඇතුලේ ඒ සතා හොඳට මෝරනවා. මේරුවට පස්සේ අවස්ථාවක් එනවා තව දුරටත් බිත්තරය ඇතුලේ ඉන්න බැරි. එතකොට ඒ සතාම බිත්තර කට්ට බිඳගෙන එළියට එනවා. ඒ වගේ තමයි අපේ අවබෝධය. එතකොට අපි සමත විදර්ශනා තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් සත්‍තිස් බෝධි පාක්ෂික ධර්ම ප්‍රගුණ කිරීමෙන් තවදුරටත් අවිද්‍යාවට ඉඩක් නැතිව යනවා. අන්න එහෙමයි මේක වෙන්නේ. කර්මය සකස් වෙන හැටි. එතකොට මේ අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු සත්වයන් තුල තමයි මේ හීන ධාතුව කාම ධාතුවේ විඥාණය පිහිටියාම පැතුම පිහිටියාම චේතනාව පිහිටියාම විපාක පිණිස කර්ම සකස් වෙනවා මනුෂ්‍ය ලෝකයේ විපාක පිණිස කර්ම සකස් වෙලා තිබුණා. එතකොට කාම භවයේ නෙමෙයිද අපි උපන්නේ? කාම භවයේ උපන්නේ. සමහරුන්ගේ විපාක විඳින්න කර්ම සකස් වෙනවා අරූප භවයේ. අරූප ධාතුවේ විපාක විඳින්න කර්ම සකස් වුණාම අරූප භවයක් හටගන්නවා. එතකොට උපදින්නේ අරූප ලෝකයේ. රූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වුනාම උපදින්නේ රූප ලෝකයේ. එහෙනම් අපට පේනවා උපදින්නේ කුමකට අනුවද? භවයට අනුව. භවය හේතුවෙන් උපදින්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ මේ निराවුල් කරන දේවල් අපි හරියටම පැහැදිලිව තේරුම් ගත්ත දවසට තමයි අපි අවබෝධ කරන්නේ. දැන් මේ භවය නিত্য දෙයක්ද අනිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්. හේතුන්ගෙන් හටගත් දෙයක්ද හේතුන්ගෙන් තොරව හටගත් දෙයක්ද? මොකක්ද මේ භවය හටගන්න හේතුණු කාරණාව? ඇයි මේ භවයක් හැදුනේ? උපාදාන පච්චයා භවෝ උපාදානෝ කෝ සති භවෝ හෝති. උපාදාන ඇති කල්හි භවය ඇත. උපාදාන හේතුවෙන් භවය ඇතිවේ. මොකක්ද මේ උපාදාන? උපාදාන කීයක් තියනවාද? හතරක් තියනවා. කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන. ලස්සන දේටයි කවුරුත් කැමති. කාම උපාදාන කිව්වේ කාමයන්ට ඇති බැඳීම. මේ බැඳීම කියන්නේ සුළු පටු එකක් නෙමෙයි. හිර වෙලා, ගැට ගැහිලා සම්පූර්ණයෙන් මේකට ඇදිලා ගිහිල්ලා ඉන්නේ. මොකක්ද මෙතන කාමය කියන්නේ? ඉට්ටා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීය චක්කු විඤ්ඤේය රූපා. ඇහින් දකින රූප තියෙනවා. ඉෂ්ට කාන්ත මනාප කාමෝපසංහිත ප්‍රිය ස්වરૂපයේ කෙලස් හට ගන්න. අන්න ඒ රූපයට තමයි එයා බැඳෙන්නේ. දැන් අපි ඒවාට තමයි ආසා කරන්නේ. ඒ ආසා කරන දෙයට තමයි හිත බැඳිලා යන්නේ. ඒ වගේ ප්‍රියමනාප ශබ්දවලට බැඳිලා යනවා. ප්‍රියමනාප සුවඳවලට බැඳිලා යනවා. ප්‍රියමනාප රසයට බැඳිලා යනවා. ප්‍රියමනාප ස්පර්ශයට බැඳිලා යනවා. ඒවා තමයි කාම උපාදාන. දිට්ටි උපාදාන කියන්නේ නොයෙකුත් දෘෂ්ටිවලට බැඳිලා යාම. සීලබ්බත උපාදාන කියන්නේ නොයෙකුත් සීල වෘතවලට බැඳිලා යාම. අත්වාද උපාදාන කියන්නේ මමය, මගේය, මගේ ආත්මයය කියන හැඟීමට බැඳිලා යාම. කාම උපාදාන සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙන්නේ අනාගාමී වීමේදී. දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, සෝතාපන්න වීමේදී සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා. අත්වාද උපාදාන ප්‍රහාණය වෙනවා අරහත්වයේදී. එතකොට උපාදාන හතරම නිරුද්ධ වුණොත් උපාදාන නිරෝධා භව නිරෝධෝ උපාදාන නිරුද්ධ නම් භවයක් නැහැ භවය නිරුද්ධයි භවය නිරුද්ධ නම් උපදින්න සකස් වෙන්න දෙයක් නැහැ උපදින්නේ නැහැ උපදින්න දෙයක් නැත්නම් ජරා මරණ දෙකක් කොයින්ද ඉතින් අපි මේ නිසා හොඳින් මේක අවබෝධ කරගන්න ඕනේ මේක තමයි මෙතන සිද්ධ වෙන රටාව කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා උපාදාන ඉබේ හටගන්නේ නැහැ. ඒකත් අනිත්‍ය වූ දෙයක්. හේතුන් නිසා හටගන්න දෙයක්. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යන දෙයක්. මොකක්ද උපාදාන හට ගැනීමේ හේතුව? තණ්හාව. තව එක සැරයක් ඔබ දැක ගන්නට ඇතනම් ඇහින් රූප දකිනකොට රූප කෙරෙහි තණ්හාව ඇති වෙනවා. කනින් ශබ්ද අහනකොට ඒ ශබ්ද කෙරෙහි ආසාව ඇති වෙනවා. නාසයෙන් ගඳ සුවඳ විඳිනකොට ඒ ගඳ සුවඳ කෙරෙහි ආසාව ඇති වෙනවා. දිවෙන් රස බලද්දී ඒ රස කෙරෙහි ආසාව ඇති වෙනවා. කයින් පහස ලබද්දී ඒ පහස කෙරෙහි ආසාව ඇති වෙනවා. මනසින් අරමුණු ලබද්දී ඒ කෙරෙහි ආශාව ඇති වෙනවා. දැන් ඔන්න අපි පාරේ යනවා කියමු. පාරේ යනකොට ලස්සන කෙනෙක් ඉස්සරහට එනවා. අපි මේ හිතන්නේ ගහක් ගලක් දැක්කා වගේද? නෑ. එයා දැක්ක ගමන් අපේ හිතට එන්නේ මොකක්ද? ෂා ලස්සන. ඔන්න හිතට එනවා. දැන් අපිට සිහිය නැහැ. අපි දකින්නේ මොකක්ද? එයාගේ ලස්සන. දැන් අපි ගහක් ගලක් දැක්ක වගේ උහේ යනවද? නෑ. අපි ඒක දැක්කේ ඇහෙන්. ඇස් දෙකෙන් දැකපු රූපයට ආශාවක් ඇති වුණා. එතකොට රූපය අරමුණු උනේ මොකේටද? ඇස් දෙකට. ඇස් දෙක ඔස්සේ තමයි අපි මේ රූපය අරමුණු කරගත්තේ. දැන් අපි කෙලින් බලාගෙන යද්දී ඒ දැකපු පුද්ගලයා ඉස්සරහට හම්බ වුණා. අපි යනකොට එයාව පහු වෙනවා. ඊට පස්සේ ඔළුවට මොකද වෙන්නේ? අපේ ඔළුව හැරෙනවා. ඇයි? ඇස් තියෙන පැත්තට ඔළුව. එතකොට ඇස් දෙකනේ අපි මේ හරවන්නේ මේ. එතකොට ඔළුව හැරවෙනවා. එහෙම නේද වෙන්නේ? ඇයි අපි ඇස් දෙක හරවන්නේ? අර අරමුණ ඇහැට ඕනි නිසා. ඊට පස්සේ අපි බලනවා කවුරු හරි ඇවිල්ලා හොල්ලනවා යාව. දන්නේ නෑ යා. ඇයි වසඟ වෙලා. අන්න ඒ වගේ තණ්හාව. කන පිනවන මිහිර. මිහිරි ශබ්ද ඇහෙනවා අපිට. මිහිරි ශබ්ද ඇහෙනකොට අපි මොකද කරන්නේ? කන්නට තමයි ඇහෙන්නේ. ඒත් ඔළුව හරවනවා වගේ අපි මොකද කරන්නේ? කන හරවනවා ශබ්දයට. වෙන්නේ නැද්ද මේක? සුවඳ දැනෙනවා නහයට. නහය අරගෙන අපි යනවා. කිට්ටු කරනවා සුවඳට. වෙන්නේ නැද්ද මේක? ඒ අරමුණ ගන්න වෙන්නේ ඒක. එතකොට අපිට ප්‍රනීත කෑමක් පේනවා. අපි සල්ලි නැතත් බලාගෙන හරි ඉඳලා කෙල හරි ගිලිනවා. මේ වගේ අපි ඇහෙන් දකින රූපයට සිත ඇදිලා යනවා. කනෙන් අහන ශබ්දයට සිත ඇදිලා යනවා. නාසයෙන් දැනෙන ගඳ සුවඳට සිත ඇදිලා යනවා. දිවට දැනෙන රසයට සිත ඇදිලා යනවා. කයට දැනෙන පහසට සිත ඇදිලා යනවා. සිතට සිතෙන අරමුණු වලට සිත ඇදිලා යනවා. ගැලවෙන්න ලේසි නෑ. මේකෙන් ගැලවෙන එක අමාරු නිසා තමයි බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරද්දී මාරයා ඇවිල්ලා කිව්වනේ මේකෙන් ගැලවෙන්න හදන්න එපා. මේක ලේසියෙන් ගැලවෙන්න බැරි එකක් කියලා. දුෂ්කර ක්‍රියා කරන එක නවත්වලා පින් කරන්න කිව්වා. බුදු කෙනෙක් පහළ වෙලා පෙන්නලා දෙන තුරු ගැලවෙන්න බෑ. උන්වහන්සේට තිබුණා අසාමාන්‍ය වීරියක්. උන්වහන්සේ දුන්න හොඳ උත්තරයක්. මගේ මේ වීරිය කොයි තරම් බලවත්ද බලන්න. මගේ මේ ශරීරය පිසදාගෙන හමන සුළඟට පුළුවන් අර ගලා බසින නදියේ ජලකඳ වියලවා හරින්න කියලා. දැන් බලන්න කොහොම වීරියකින්ද මේක අවබෝධ කළේ කියලා. මේ තෘෂ්ණාව කියන්නේ අනිත්‍ය එකක්. නිත්‍ය එකක් නෙවෙයි. හේතු නිසා හටගන්න එකක්. හේතු නැතිවීමෙන් නිරුද්ධ වී යන එකක්. හටගන්න දේවල් වල තියෙන ස්වාභාවික ලක්ෂණයක් ඒක. යමක් හට අරගෙන තියෙන්නේ යම් යම් හේතුන්ගෙන්ද ඒ හේතුන් නිරුද්ධ වීමෙන් තමයි ඒ දේ නිරුද්ධ වෙලා යන්නේ. මේක තමයි ඒකේ තියෙන ස්වාභාවික නියාමය. තණ්හාවටත් හේතුවක් තියෙනවා. මේ තෘෂ්ණාව හටගත්තේත් හේතුවක් නිසායි. තෘෂ්ණාව හටගන්නේ හේතු උනේ විඳීම. වේදනායකෝ සති තණ්හාය හෝති. විඳීමක් තියෙන නිසායි තණ්හාව හටගන්නේ. වේදනා පච්චය තණ්හා. වේදනාව ඇති කලෙහි තණ්හාව ඇත. මේකෙදී අපි තේරුම් ගන්න ඕනේ වේදනාව කියන වචනය නෙවෙයි. විඳීම කියලයි. වේදනාව කියන වචනය අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ එක්ක පීඩාවකට දුකකට මේ කොන්ද වේදනයි මගේ බඩේ වේදනාවක් තියෙනවා ඒකත් විඳීමක් තමයි නමුත් මෙතන විඳීම කියන්නේ සම්පූර්ණයෙන්ම සැප වේවා දුක් වේවා මධ්‍යස්ත වේවා තියෙන විඳීම ඒ විඳීම බුදුරජාණන් වහන්සේ තෝරා දීපු හැටියට මතක තියාගන්න ඕනේ. උන්වහන්සේ විඳීම විස්තර කළේ ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම. කනේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම. නාසයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම. දිවේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම. කයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම. මනසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම. ඔය විදිහටයි අපි මතක තියාගන්නත් ඕනේ. විඳින දේ තුල පවතින අවිද්‍යාව එතකොට අපිට තේරෙනවා විඳීම ගැන කියනකොට විඳීම ගැන සම්පූර්ණ තේරුම් ගැනීමක් කරනවා නම් ඒ විදිහට මතක තියාගත්තොත් විතරයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. මේ විඳීම කියන්නේ රිදීමක් පමණක් නොවේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ විඳීම නিত্য දෙයක් හැටියටද අනිත්‍ය දෙයක් හැටියටද? අනිත්‍ය වූ විඳින දෙයක් හැටියට තමයි. ඇයි ඔබට මතකද භවය විස්තර කරන තැන කිව්වා? අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා. එහෙමනම් මේ වැඩපිළිවෙල වැහිලා තියෙන්නේ. ඒ නිසා තමයි තණ්හාවෙන් බැඳුනේ. අවිද්‍යා සහගතව තමයි අපි විඳින්නේ. එතකොට මොකද වෙන්නේ? විඳින දේ ගැන අවබෝධයක් නැති නිසා ආශාව ඇති වෙනවා. එතකොට බැඳිලා යනවා. බැඳිලා ගිහින් හිතින් ක්‍රියා කරනකොට විඥාණය පැලවෙනවා. උපතක් කරා යන්න ඕක තමයි හේතු වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අපට මනාකොට පැහැදිලි කරලා පෙන්නලා දෙනවා මේ විඳීම තමයි ඇලී යාමට හේතුව. හොඳට කල්පනා කරලා බලන්න. වින්දනයක් නැත්නම් ආශාවක් නැහැ. ආශාවක් හටගන්නේ වින්දනයක් ඇති දේ ගැනමයි. ඇයි මේ වේදනා? ඊළඟට මේ වින්දනය ඉබේ හටගත්තු එකක්ද? නෑ. නিত্য දෙයක්ද? නෑ, අනිත්‍ය දෙයක්. කුමක් නිසාද වින්දනය හටගන්නේ? ස්පර්ශය නිසා. ස්පර්ශය කිව්වේ හය ආකාර ස්පර්ශයයි. ඒ තමයි ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය. ස්පර්ශයකදී කරුණු කීයක් එකතු වෙලාද තියෙන්නේ? කරුණු තුනක් එකතු වෙලා. එහි ස්පර්ශය කියන්නේ නිකම් එකක් නෙමෙයි. ඇහැයි, රූපයයි, විඥානයයි එකතු වීම. කනේ ස්පර්ශය කියන්නේ කනයි ශබ්දයයි විඤ්ඤාණයයි එකතු වීම. නාසයේ ස්පර්ශය කියන්නේ නාසයයි ගඳ සුවඳයි විඤ්ඤාණයයි එකතු වීම. දිවේ ස්පර්ශය කියන්නේ දිවයි රසයයි විඤ්ඤාණයයි එකතු වීම. කයේ ස්පර්ශය කියන්නේ කයයි පහසයි විඤ්ඤාණයයි එකතු වීම. මනස ස්පර්ශය කියන්නේ මනසයි අරමුණුයි විඥානයයි එකතු වීම. එකතු වෙලා තියෙන්නේ විද්‍යාව පහල කරගෙන නෙවෙයි. අවිද්‍යා සහගතව. එකතු වුණාට පස්සේ විඳිනවා. විඳින දෙයට අහු වෙනවා. එතකොට මෙහෙම දෙයක් අපේ ජීවිතේ සිද්ධ වෙනවා කියන අවබෝධයම කොච්චර වටිනවද? මොකද කවදා හරි දවසක අපි ජීවිතෙන් එතර වෙනවා නම් එතර වෙන්නේ නොදන්නා ජීවිතයක් තුලින්ද? දන්නා ජීවිතයක් තුලින්ද? දන්නා ජීවිතයක් තුලින්. ස්පර්ශයත් ඉබේ ඇති උනේ නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා මේ ස්පර්ශය ඉබේ හටගත්තු එකක් නෙමෙයි. මේ ස්පර්ශය අනිත්‍යයි. හේතුන් නිසා හටගත්තේ. මොකක්ද ස්පර්ශය ඇතිවීමට හේතුව? ආයතන 6. සලායතන පච්චයා පස්සෝ. ආයතන 6 තමයි ඇස, කන, නාසය, දිව, කය, මනස. දැන් මම කියන්නම් ඔබට මේක තේරුම් ගන්න පුළුවන් තවත් ක්‍රමයක්. අපි ගනිමු ඇහැ. ඔන්න මොකක් හරි වෙලා අපේ ඇහැ අන්ධ වුණා. අන්ධ වුණාට පස්සේ පේන්නේ නැහැ. එතකොට ඇහැ නැහැ. ඇහැ නැත්නම් රූපවලට ඇහැ ගෝචර වෙනවද? නැහැ. රූප ඇහැට ගෝචර වෙන්නේ නැත්නම් ඇසේ විඥාණය හටගන්නවද? නැහැ. ඇහැට රූප ගෝචර වෙන්නේ නැත්නම් ඇහි විඥානය හටගන්නේ නැත්නම් ඇහැයි රූපයයි විඥානයයි එකතු වීමක් වෙනවද? නෑ. එහෙමනම් අපට පේනවා සජීවී ඇහක් තියෙන්න ඕනි. ඒකයි ආයතන කියන්නේ. කනත් එහෙමයි. මොකක් හරි අනතුරක් වෙලා කන බිහිරි වුණා. දැන් කන තිබුණට සජීවී කනක් නැහැ. එතකොට මොකද වෙන්නේ? ශබ්ද කනේ වැදුනට සජීවී කනක් නැත්නම් මනසත් එක්ක කනේ සම්බන්ධය පවත්වන්න ක්‍රමයක් නැහැ. කනේ විඥානය හටගන්නේ නැහැ. බලන්න ශබ්දයයි විඥානයයි එකතු වෙන්නේ නැහැ. එහෙනම් අපට හොඳට තේරෙනවා ස්පර්ශය හටගන්නේ ආයතන 6 නිසාමයි. මෙන්න ඒ සෙවිල්ල. මේ ආයතන හය අපට ලැබුණේ ඉපදුනාම. ඉපදුනාම ලැබුණේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ ආයතන හයයි. පොඩි කාලේ තේරෙන්නේ නැති කාලේ අපි විනෝද වෙන්නේ මොනවයින්ද? චූ කරලා චූ තලනවා. එහෙම තමයි පොඩි කාලේ සතුටක් ලැබුවේ. බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙන කරුණු මේ කියන්නේ. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා මෙයා ටික ටික ලොකු වෙනකොට චූ තැලිල්ල නවත්තනවා. ඊට පස්සේ සෙල්ලම් බඩු හොයනවා සෙල්ලම් කරන්න. සෙල්ලම් හුලම් පෙති සෙල්ලම් ගොන්නු හොයනවා. ආයේ සෙල්ලම් බඩු හොයන කාලේ එයාගෙන් අයින් වෙලා මෙයා මහත් වෙලා එනකොට මොනවද හොයන්නේ? ඇසෙන් දකින්නා වූ ප්‍රියමනාප වූ රූප හොයනවා. කනෙන් අසන්නා වූ ප්‍රියමනාප වූ ශබ්ද හොයනවා. නාසෙන් ආග්‍රාණය කරන්නා වූ ප්‍රියමනාප වූ ගඳ සුවඳ හොයනවා. දිවෙන් විඳින්නා වූ ප්‍රියමනාප වූ රස හොයනවා. කයට දැනෙන්නා වූ ප්‍රියමනාප වූ පහස සොයනවා. එහෙම වෙන්නේ නැද්ද? බලන්න හරිම ලස්සනයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ එයා ඒකට තමයි අහුවෙලා ජීවත් වෙන්නේ. ඊට පස්සේ ඒකට මුසපත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන එක්කෙනා තේරුම් ගන්නවා මේ ඇහැ කන නාසය දිව කය මනස තමයි ස්පර්ශයට හේතුව. එතකොට මේ ස්පර්ශය අනිත්‍යයි. අවබෝධ කළ යුතු ධර්මය මෙයයි. අපිට විශේෂයෙන්ම අවබෝධ කරගන්න තියෙන කාරණාව තමයි මේ අනිත්‍යය. ඒ තමයි හේතු සකස් වෙනකොට හටගන්නා ස්වභාවයෙන් යුක්තයි. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං යම් කිසි දෙයක් හටගන්නා වූ ස්වභාවයෙන් යුක්තයිද ඒ සියල්ල නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඔන්න ඔතෙන්ටයි එන්න ඕනේ. නමුත් බොහෝ දෙනෙකුට වෙන්නේ ඕක නෙවෙයි. විඥානවල පැටලෙනවා. සංස්කාරවල පැටලෙනවා. පැටලි පැටලි ඉතින් ඉන්නවා. අවබෝධයක් කරා යන්නේ නැහැ. අපේ ඉලක්කෙ වෙන්න ඕනේ අන්න එතනට එන්නයි. ඒ තමයි යංකින්චි සමුදය ධම්මං සබ්බන්තන් නිරෝධ ධම්මං. ඒක තමයි ධම්ම චක්කු දහම් ඇස. එතනට එන්නේ නැතිව පැටලෙනවා. පැටලිලා පටිච්ච සමුප්පාදය ඔහොම නෙමෙයි අපි විශේෂ දේවල් දන්නවා කියලා ඔන්න සංස්කාර පටලවා ගන්නවා. විඥාණය පටලවා ගන්නවා. නාම රූප පටලවා ගන්නවා. පැටලිල්ල තුල විතරයි එයා ඉන්නේ. මම අර කියාපු තැනට එන්නේ නෑ එයා. ලෝවේ ඇති තතු එලෙසට මේකේ ස්වභාවය තමයි හේතු සකස් වෙනකොට සකස් වෙවි යන ස්වභාවයෙන් යුක්ත වීම. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්ත වීම. මෙන්න මේ ධම්මටිති ධම්ම නියාමතා මේක තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. එතකොට තමයි මේ ශ්‍රාවකයා ප්‍රඥා සම්පන්න වෙන්නේ. ප්‍රඥා සම්පන්න ශ්‍රාවකයෙක් වීමනේ මේකේ අපිට තියෙන ඉලක්කය. එතනටනේ අපි යන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ආයතන 6 නාම රූප හේතුවෙන් හට aran තියෙන්නේ. මොනවද මේ නාම රූප? වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. මේවා තමයි නාම. දැන් බලන්න විඳීම, හඳුනා ගැනීම, චේතනා කියන මේ තුනම හටගෙන තියෙන්නේ කුමක් ප්‍රත්‍යින්ද? ස්පර්ශයෙන්. අන්න ඒ නිසයි හතරවෙනියට ස්පර්ශය ආවේ. ස්පර්ශය යම් තැනකද එතන විඥාණය නැද්ද? විඥාණයෙන් තොර ස්පර්ශයක් කොයින්ද? එතකොට මේ හතරෙම ක්‍රියාකාරීත්වයට හේතුව මානසිකාරය. මනස කියන දේ මේවායේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මේවා මුකුත් හැදෙන්නේ නැහැ. සැබෑම ආරක්ෂාව හඳුනා ගන්න. බලන්න මේක පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බොහොම ලස්සනට කරුණු තියෙනවා. උන්නාව කියන බ්‍රාහ්මණය ඇවිදින් ප්‍රශ්න කරනවා ස්වාමීනි මේ වෙන්වෙන් ගෝචර විෂය ඇති වෙන්වෙන්ම ගෝචර විෂය අනුභව කරන ඒකේ තේරුම ඇහෙන් කරන්නේ දැකීමේ කෘත්‍ය. දැකීම විතරයිනේ ඇහැට කරන්න පුළුවන්. එතකොට ඇහැට ආවේනික දේ තමයි දැකීම. කනට ආවේනික කෘත්‍ය තමයි ඇසීමේ කෘත්‍ය. නාසයට කරන්න පුළුවන් ගඳ සුවඳ දැනීම. දිවට කරන්න පුළුවන් රස දැනීම. කයට කරන්න පුළුවන් පහස දැනීම. දැන් මේ එකිනෙකට වෙන් වූ දේවල් තමයි මේ එකිනෙකට සිද්ධ වෙන්නේ. මේ wen wen වශයෙන් විෂය ලබන මේ ඇස, කන, නාසය, දිව, කය කියන මේ පහට තියෙන පිළිසරණ මොකක්ද කියලා ඇහැව්වා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා මේ පහට තියෙන පිළිසරණ තමයි මනස. අන්න බලන්න ඇහෙන් රූප දැක්කම හිතේ මතක හිටින්නේ ඒකනේ. කනෙන් ශබ්ද ඇහුවාම හිතේ මතක හිටින්නේ ඒකයි. මනස පිලිසරණ වෙච්ච මානසිකාර ප්‍රත්‍යයෙන් තමයි මේවා තියෙන්නේ. මනසට තියෙන පිලිසරණ මොකක්ද? සිහිය. සිහිය නැත්නම් ඉවරයි. සිහිය නැත්නම් අපේ මේ කෙරුවාවල් ඔක්කොම තියෙන්නේ සිහිය තියනකම් විතරයි. ධර්මයේ කියන්නේ සිහිය පිහිටුවා ගන්න, සිහිය දියුණු කරන්න, සිහියම වඩන්න. බලන්න මනසට පිලිසරණ දියුණු කරන හැටි කොච්චර වටිනවද? ඉතින් මේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාර තමයි නාම. රූපය කිව්වේ සතර මහා භූතත් සතර මහා භූතයින්ගෙන් හටගත්තු දේවලුත්. මේ දෙකේ සංකලනයෙන් තමයි නාම රූප කියන සංකලනයෙන් තමයි පටිච්ච සමුප්පාදයක් සකස් වෙන ආකාරයේ ඇස කියන එකක් හැදෙන්නේ. ඒ නාම රූප කියන සංකලනයෙන් තමයි පටිච්ච සමුප්පාදයක් සකස් වෙන ආකාරයේ කණක් හැදෙන්නේ. දැන් මේ ධර්මයේ තුල පටිච්ච සමුප්පාදය හැදෙනවනේ. මේ පටිච්ච සමුප්පාදය කියන හේතුඵල ධර්මතාවය හැදීගෙන යනවා. මේ හැදෙන දේවල් ඔක්කොම අනිත්‍ය දේවල් නේද? එතකොට මේ දේවල් ඔක්කොම හැදෙන්නේ හේතුඵල ධර්මතාවය තුලින්. ඒකට කියන්නේ පටිච්ච සමුප්පන්න. එතකොට පටිච්ච සමුප්පන්න දෙක තියෙන ලක්ෂණය මොකක්ද? අනිත්‍යය. එතකොට නාම රූප කියන්නේ පටිච්ච සමුප්පන්න දෙයක්. එතකොට බලන්න ඇහැ නාම රූප වලින් නම් හැදිලා තියෙන්නේ. ඇහි නාම රූප තියෙනවා. කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ නාම රූප තියෙනවා. මේ නාම රූපයන්ට හේතුව මොකක්ද? මෙන්න මෙහෙමයි නාම රූප ඇති වෙන්නේ. විඥාණය කෝ සති නාම රූපං හෝති. විඥාන පච්චයා නාම රූපං. විඥාණය ඇති කලෙහි නාම රූප ඇත. දැන් අපි දන්නවා අර ස්පර්ශය ගැන කතා කරනකොටත් විඥාණය තියෙනවා. දැන් අපි බලමු හිතලා ඇහැ අන්ධ වුණොත් ඊට පස්සේ එතන ස්පර්ශයක් උපද්දවන්න පුළුවන්ද? බැහැ. විඳීමක් බැහැ. සංඥාවක් බැහැ. චේතනා බැහැ. මොකුත් බැහැනේ. එහෙනම් ඒ ඔක්කොටම හේතු වෙන්නේ ඇහැයි රූපයයි විඥානයයි එකතු වීම. ඒ ඔක්කොම ඇති වෙන්නේ නාම රූප මනසේ සම්බන්ධයෙන්. ඒකයි මේ හය ආකාරයක විඤ්ඤාණය ගැන අපි මේ අහස පොළව ගැටලන්න වගේ පැටලෙන්න ඕනේ නෑ. මේකේ තේරුම් ගන්න තියෙන්නේ මේවා අනිත්‍යයි. හේතු සකස් වීම නිසා සකස් වෙන ස්වභාවයෙන් යුක්තයි. හේතු නිරුද්ධ වීම නිසා නිරුද්ධ වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. කියන එක අපේ ඉලක්කය කරගන්න ඕනේ. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං ඒක තමයි දහම් ඇස එතන තමයි අපි ඉලක්ක කරගන්න ඕනේ අවිද්‍යා සහගත සංස්කාර තේරුම් ගනිමු එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සංස්කාර ප්‍රත්‍යයෙන් තමයි විඥාණය හටගන්නේ සංස්කාර ඇති කල්හි තමයි විඥාණය තියෙන්නේ. කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. කාය සංකාර කිව්වේ ආශ්වාස ප්‍රශ්වාස දෙකට. වචී සංකාර කිව්වේ විතක්ක ਵਿਚාර දෙකට. චිත්ත සංකාර කිව්වේ සංඥා වේදනා දෙකට. සමහරු මේක පටලවා ගන්නවා මෙතන සංකාර කියන්නේ කර්මයට කියලා. නමුත් පැහැදිලිව විභංග සූත්‍රය ඇතුළු පටිච්ච සමුප්පාදය විස්තර කරන මුල් සූත්‍රවල ලස්සනට කාය සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාර කියලා විස්තර කරනවා. දැන් අපි ගනිමු අපි ආශ්වාස ප්‍රශ්වාස කරනවා. අපි කය ගැන අවබෝධයකින්ද ඉන්නේ? විද්‍යාව පහළ වෙලාද ඉන්නේ කය ගැන? කායානුපස්සනාව සම්පූර්ණ වෙලාද? කායානුපස්සනාවේ මනාකොට සිත පිහිටලා සප්ත බොජ්ජංග වඩලා විද්‍යා විමුක්ති පහළ වෙලාද? නෑ. අවිද්‍යා සහගතව කය පවත්ව පවත්වා තමයි අපි මේ ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ. අවිද්‍යා සහගත නැද්ද? එතකොට අවිද්‍යා සහගතයි. අවිද්‍යා සහගතව වචනේ පවත්ව පවත්වා තමයි විතක්ක ਵਿਚාර කරන්නේ. අවිද්‍යා සහගත නැද්ද? අවිද්‍යා සහගතයි. අවිද්‍යා සහගතව තමයි අපි සිත පවත්වන්නේ. එතකොට මේ චිත්ත සංස්කාර සිත හා බැඳිලා තියෙනවා. එතකොට හඳුනා ගන්න දේ තුල අවිද්‍යාව නැද්ද? විඳින දේ තුල අවිද්‍යාව නැද්ද? තියෙනවා. අවිද්‍යාව නැති වෙන්න නම් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්නකොට සංස්කාර විඥාණය අවිද්‍යා සහගතයි. එතන ඉඳලා දිගටම අවිද්‍යා සහගත වැඩපිළිවෙලක් තියෙන්නේ. අපි කියමු කෙනෙක් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානය මනාකොට සිත පිහිටෙව්වා. අවිද්‍යාව පෝෂණය කරන වැඩේ දැන් නවත්තලා තියෙන්නේ. අවිද්‍යාව පෝෂණය වෙන්නේ නෑ දැන්. කොහොමද සතර සතිපට්ඨානේ මනාකොට සිත පිහිටෙව්වා. අවිද්‍යාව පෝෂණය වෙන්නේ පංච නීවරණ වලින්නේ. දැන් සතර සතිපට්ඨානයේ මනාකොට සිත පිහිටවපු ගමන් අවිද්‍යාව පෝෂණය වීම නවතිනවා. ඊට පස්සේ මොකද කරන්නේ යා? සප්ත බොජ්ජංග ධර්මයන් සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්දි, සමාධි, උපේක්ඛා මේ සප්ත බොජ්ජංග ධර්මයන් මනාකොට වඩනවා. වඩනකොට වඩනකොට මොකද වෙන්නේ? දුක නම් වූ ආර්ය සත්‍ය පිරිසිඳ දකිනවා. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිරිසිඳ ප්‍රහාණය කරනවා. දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍ය සාක්ෂාත් කරනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා නම් වූ ආර්ය සත්‍යය සම්පූර්ණ කරනවා. එතකොට මොකද වෙන්නේ? අවිද්‍යාව බිඳගෙන විද්‍යාව පහළ වෙනවා. ආශ්‍රවයන් ක්ෂය වෙනවා. පටිච්ච සමුප්පාදයෙන් නිදහස් වෙනවා. දුකෙන් නිදහස් වෙනවා. විද්‍යා විමුක්ති ලබා ගත්තට පස්සේ අවිද්‍යාව නැහැ. පටිච්ච සමුප්පාදය නිරුද්ධ වෙලා යන හැටි. අවිද්‍යාව නැත්නම් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න සංස්කාර මුකුත් තියනවද? දැන් රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. එතකොට රහතන් වහන්සේ හුස්ම ගන්නෙ නැද්ද? හුස්ම හෙලන්නේ නැද්ද? හඳුනා ගන්නවා, විඳිනවා, කතාබස් කරනවා. නමුත් පටිච්ච සමුප්පාදය නැහැ. ඇයි ඒ? පටිච්ච සමුප්පාදය තියෙන්නේ කොහොමද? අවිද්‍යාව හේතුවෙන් සංස්කාර ඇති වෙනවා. සංස්කාර හේතුවෙන් විඥානය ඇති වෙනවා. විඥානය හේතුවෙන් නාම රූප ඇති වෙනවා. නාම රූප හේතුවෙන් ආයතන 6 ඇති වෙනවා. ආයතන 6 හේතුවෙන් ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය හේතුවෙන් විඳීම ඇති වෙනවා. විඳීම හේතුවෙන් තණ්හාව ඇති වෙනවා. තණ්හාව හේතුවෙන් උපාදාන ඇති වෙනවා. උපාදාන හේතුවෙන් භවය ඇති වෙනවා. භවය හේතුවෙන් උපදිනවා. ඉපදීම හේතුවෙන් ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් ඇති වෙනවා. එතකොට ජරා මරණ නැති වෙන්නේ ඉපදීම නිරුද්ධ වෙනකොට. ඉපදීම නිරුද්ධ වෙන්නේ භවය නිරුද්ධ වෙනකොට. භවය නිරුද්ධ වෙන්නේ උපාදාන නිරුද්ධ වෙනකොට. උපාදාන නිරුද්ධ වෙන්නේ තණ්හාව නිරුද්ධ වෙනකොට. තණ්හාව නිරුද්ධ වෙන්නේ වේදනාව නිරුද්ධ වෙනකොට. වේදනාව නිරුද්ධ වෙන්නේ ස්පර්ශය නිරුද්ධ වෙනකොට. ස්පර්ශය නිරුද්ධ වෙන්නේ ආයතන හය නිරුද්ධ වෙනකොට. ආයතන හය නිරුද්ධ වෙන්නේ නාම රූප නිරුද්ධ වෙනකොට. නාම රූප නිරුද්ධ වෙන්නේ විඥාණය නිරුද්ධ වෙනකොට. විඥාණය නිරුද්ධ වෙන්නේ සංස්කාර නිරුද්ධ වෙනකොට. සංස්කාර නිරුද්ධ වෙන්නේ අවිද්‍යාව නිරුද්ධ වෙනකොට. සියල්ලෙන්ම මිදුණු ඒ සොඳුරු සිත අන්න බලන්න රහතන් වහන්සේට පටිච්ච සමුප්පාදය නිරුද්ධයි. අවිද්‍යාව නිරුද්ධ නිසා. මෙන්න මේ විදිහටයි සියලු දුක් දොම්නස්ම නිරුද්ධ වෙලා යන්නේ. එතකොට අපි අවබෝධ කරගන්න තියෙන්නේ හේතුන් නිසා හටගත්තා වූ යම් දෙයක් ඇද්ද හේතු නිරුද්ධ වීමෙන් ඒ සියල්ල නිරුද්ධ වෙනවා කියන එකයි. එතකොට පටිච්ච සමුප්පාදයේ මුල් කොටස විතරක් අල්ලාගෙන දඟල දඟල හිටියොත් අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා Nirodha ගැන කතා කරන්නේ නැතිව එයාට පටිච්ච සමුප්පාදය අවබෝධ කරන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ එයා පැටලි පැටලි ඉඳි. විඥාණය මොකක්ද? සංස්කාර මොකක්ද? භවය මොකක්ද කියලා. රහතන් වහන්සේ මරණින් මතු ඉන්නවාද නැද්ද? එහෙම බලද්දී අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙච්ච පටිච්ච සමුප්පාදේ නිරුද්ධ වෙච්ච රහතන් වහන්සේට මරණයෙන් මතු ඇත නැත කතාවල් ගලපන්න පුළුවන්ද? එකක්වත් ගලපන්න බෑ. මොකද යමකින් මනිනවාද ඒ මනින්න ඕනේ එකක්වත් එතන නෑ. ඒකයි රහතන් වහන්සේගේ ස්වභාවය මනින්න බෑ කියන්නේ. ප්‍රමාණ කරන්න බෑ කියන්නේ. ඒ රහතන් වහන්සේ පිරිනිවන් පාන්නේ පරලොවදී නෙමෙයිනේ. මෙලොවදී පිරිනිවන් පාන්නේ. නිවි ගිය පහන චීනම් පුරාණං පැරණි කර්ම ක්ෂය වුණා. නවන් නත්ති සම්භවං අලුතින් කර්මයන්ගේ සම්භවයක් නැත. විචරාත්ත චිත්තා ආයතිකේ භවස්මින් අනාගතයට කිසි භවයක් කෙරෙහි සිත ඇලීමක් නැහැ. තේ කීන බීජා ඒ රහතන් වහන්සේලාගේ බීජේෂය වෙලා අන්න විඥාණය නැමැති බීජය පැලවෙන්න බීජයක් නැහැ. අචිරුල්හි ඡන්දා. තෘෂ්ණාව උදුරා දාලා තියෙන්නේ. නිබ්බන්ති ධීරා. ඒ ප්‍රඥාවන්ත රහතන් වහන්සේලා නිවි යනවා. යතා අයම් ප්‍රදීපෝ මේ පහන වගේ කොයි තරම් සුන්දරද බලන්න මේවා අහන්න ලැබීම පවා මේවා අහන්නවත් ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද අහන්න ලැබීමත් කොයි තරම් දුර්ලභයිද සැබවින්ම අසිරිමත් ඒ නිසා මේ ගෞතම බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකයේ තියෙන එකම එක ආශ්චර්යය ඒ කාන්තයෙන්ම ඒ බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය තමයි මේ ලෝකයේ තියෙන ආශ්චර්ය වූ අద్භූත වූ ධර්මය. එකම එක ධර්මය. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා තමයි මේ ලෝකයේ ආශ්චර්ය රහතන් වහන්සේලා. මේ අසිරිමත් තුනුරුවන් ලැබුණ වෙලාවේ මේ ධර්මය අහලා චිත්ත ප්‍රසාදය ඇති කරගන්න ඕනේ මේ ලෝකයේ කිසි දෙවියෙකුට මාරයෙකුට බ්‍රාහ්මයෙකුට ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට මගේ මේ ශ්‍රද්ධාව අල්ප මාත්‍රයක්වත් සොලවන්න බෑ කියන අවබෝධය ඇතුවයි. ඒ නිසා මේ පින්වතුන් සියලු දෙනාටම මේ ගෞතම බුදුසසුනේදීම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා. සාදු සාදු සාදු